සමතාන් දේශනාවේ බණේ තේරෙන්නේ නැති එකක් තමයි තියෙනවා වාඩි කරන කොහොමද කරන්නේ කියලා. පරියන් එහෙම නැත්නම් සක්මන එතන ඉදිරියදා වැඩ පිළිබඳව ඒ පිළිබඳව ගැටළු ස්ථාන තුන අපි ඒක ඉදිරිපත් කරගන්නවා. ඒ වගේම වැඩමුළුවට අපි නීති සංග්‍රහයක් හදලා තියෙනවානේ. ඒ නීති Tamanට බාධා කරනවා නම් නැත්නම් ඒ වගේ තව අලුත් වැඩියා කිරීම කරන්න තියෙනවා නම් ඒකත් අපි මේ වෙලාව ඉදිරිපත් කරගන්නවා සාකච්ඡා අවස්ථාවේ. ඒක පළවෙනි කාරණා. එතකොට දෙක ඒ කමඨහං සුද්ධ කිරීම කියන කටයුත්ත. කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනාවක් කරගෙන යනකොට විශේෂයෙන්ම නේවාසික භාවනා කරනකොට අපි සෑහෙන වේලාවක් හිටියදලා ගත කරන නිසා භාවනාවට නිතර නිතර සුද්ධ කිරීමක් අවශ්‍යයි. බෙහෙත් ಗುಣ ಗುಣ කියලා ආයෙ බෙහෙත් පන්තියක් ලියාගන්න. ඒක බීලා ආයෙ බෙහෙත් පන්තියක් ලියාගන්න. අනේ වගේ කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඒ නිසා මේක අපි අවස්ථාවක් කරගන්නවා හැමදාම. තමන් භාවනාවක් කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්නයක් ආවොත් කරනකොට ඇතිවිචි තත්වය කමඨාන් වාර්තාවක් ඉදිරිපත් කරලා ඉදිරියකට ඉදිරියක් බැලීමේදී වෙන ප්‍රශ්න තියෙනවා කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කරනවා. ඒකත් සාමාන්‍ය සම්ප්‍රදාන කෝලව කියලා ඉන්නේ එක එක්කෙනෙක් කියලා. ඉතින් නිසනවනේ අපි පටන් අරගත්තෙත් එහෙම තමයි. 20ක් 30ක් යනකොට එක එක්කනත් ඒක කරදැයි. නමුත් 40 පෑන්නට පස්සේ අපි උත්සාහ කරා මේ වගේ පොදු කමටහන් සුද්ධ කිරීම. ඉතින් ඒකට හුඟ දෙනෙක් විරුද්ධ වුණා. Tamanට හම්බෙන අර පුද්ගලිකව හම්බෙන්න තියෙන අවස්ථා නැති වෙනයි කියලා. ඉතින් එතෙන්දී මේ පොදු අදහසක් අපි දිනු කරා අපි ඔක්කොටම තියෙන එකම ප්‍රශ්නේ ඕකේ අහංගන්න පුද්ගලික රහසිගතයි දෙයක් ඇත්තේ නැහැ. දෙන උත්තරේ අනිත්‍යය අහගෙන හිටියත් අනිත්‍යයත් ලාභයි. ඒ නිසා මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ කටයුත්ත නිසරණෙන් ඉලිදක්කපු ක්‍රමයක්. දැන් නිසරණේ 100ක් ඉඳලා 100ටම 16 පැයක් තිබුවාම කීප දෙනයි ප්‍රශ්න අහන්නේ. ඒ ප්‍රශ්න අහලා ඔක්කොටම උත්තර ලැබෙනවා. ඉතින් එතකොට පුළුවන් තරම් ඒකෙදි තියෙන අර තමන්ගේ තියෙන අධ්‍යක්ෂ බුද්ධේ පුද්ගලිකත්වයේ සහ රහසිගත දේවල් පැත්තක තියලා ධාතු මනසිකාර පැත්තෙන් පරමාර්ථ ධර්ම පැත්තෙන් ඉදිරිපත් කිරීමේ දක්ෂකම කට්ටියකින් බලාපොරොත්තු වෙන එක සමාජලට ඕනෑමට වැඩි ලොකු බරපතලකමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකදී කවුරුත් වගේ එකතු වෙලා පුළුවන් තරම් උත්සාහකරනද ඒ සඳහා නිසන්වනේ හදපු පත්‍රිකාවක් තියෙනවා. තමගේ කමඨාන් වාතාව කොහොමද ලියන්නේ කියලා. ඉතින් ඒක සමහර අයට සංනිවේදනය යටින් ප්‍රශ්නයක් මත කරනවා කොහොමද මේක ලියන්නේ කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා ඒ නිසා අපි 1 2 3 4 දවස්වල ඉච්චර තදින්ම ඒකත් එක්ක ගැටෙන්න යන්නේ කොහොම හරි පුරුදු පුහුණුවක් ඇති කර ගන්නවා ඒ පුහුණුව අපේ ජීවිතේ සංනිවේදනයට උදව් වෙනවා ඒ නිසා ඒ වගේම අනවශ්‍ය දේවල් නොකියනද ජීවිතේ සංවිධානයකට උදව් වෙනවා ඒ වගේම හරියට භාවනා කරන කාරණා කියන එක භාවනා කරනකොටත් වැඩි වටින දෙයක් කියලා තේරෙන්න පටන් ගන්නවා. කොච්චර භාවනා කරත් නම් භාවනා කරනකොට දැනෙන දේ වැටහෙන දේ ඉදිරිපත් කරන්න දන්නේ නැත්නම් පොට්ටාලිය කැලේ විදිනවා වගේ ඔය හැපි හැපි අවිජාවිත ඉදී කොයිද කියලා කියන්න බෑ. ඒ නිසා ඉදිරිපත් කිරීම හරහා තමයි තමන්ටත් තමන් කවුද කියලා පේනවා එනිකනවා පේන නිසා කමටහන් සුද්ධ කිරීමේදී ඒ දක්ෂතාවය දැනගන්න ඒ සඳහා සකස් කරවූ පත්‍රිකක් තියෙනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ ප්‍රශ්නයක් වට කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ දෙක. තුන්වෙනි එක තමයි අද දවසේ ඉඳලා අපි ධර්ම දේශනාවකට බහිනවා. ඒකට දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවනම් තේරෙන්නේ නැතිව විශ්ව කරගන්න ඒකත් අපි ගන්නවා මේකට. ඕවෙන් පිට යන්නේ නැහැ කියන්නේ මම කියන්නේ. ඔය පිට අපි ගන්න නැහැ වාචිකා ගන්න නැහැ මොකද මේ අපි මේ නිවාසික කරන භාවනාවේදී දහම් පාසල උගන්වන දෙයක් හෝ සාමාන්‍ය බුද්ධාගම පද උගන්වන දේවල් අපි යන්නේ නැහැ. ඒ වගේම අර ඉදිරිපත් කරලා තියෙන කමඨහන් සහ භාවනාවට අදාළ දේවල් මිස වෙන භාවනා උගන්වන ගුරුවරු ගැන වෙන භාවනා ක්‍රම ගැන ගත්ත ගමන් ඕක අනවශ්‍ය කට කතා වලට යනවා. අපි අර පිළිසුරු පිළිසුතු ගමන පැත්තක තියෙද්දි එක දෙක එක පැකේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න මෙහෙන් දෙන කමටහන් පන්ති මොකක්ද කියලා. ඒකට අදාළ නැත්තම් ඉතින් අපි උගක් වෙලාට ප්‍රශ්න වැඩිනොත් ඒ ප්‍රශ්නත් ඇලලා. ඒ නිසා එක තමයි ওই කියන මූලික කාරණා තුන කියන පදනමේ ඉන්නවා කියලා පිළිගන්නවා. දෙක පොදු කමඨාන් සුද්ධ කිරීමක් කරගන්නවා අපි මේ අවස්ථාව. තුන අපේ මේ ආධ්‍යාත්මික ජීවිතයේ හෝ අපේ මේ මෙහෙදි කරන ධර්ම දේශනාව සම්බන්ධව තියෙන ප්‍රශ්න తీරණක ධර්ම සාකච්ඡා පස්සේ උත් කරනවා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නවගම සහිතව රහිතව නමගම රහිතව තමන්ගේ භාවනා ප්‍රශ්න එහෙම නැත්නම් මේ කමඨහන් ප්‍රශ්න පිටියට දානවා. එතකොට වැඩමුළු සංවිධානය විසින් ඒක සභාගත කරනවා. යම් කිසි කෙනෙකුට සතිವಾರයේ අතරමඟදී අදහස් ප්‍රකාශ කරන්න හෝ ප්‍රශ්නක් නගන්න ඕන අත ඉස්සලා සංඥා කෙරුවොත් අපිට ඒ මයික් එක දෙන්න පුළුවන්. ඒතර කතා කරන්න. ඒතර බෑ කවුද කතා කරන්න කියලා දාන්න. එහෙම නැතුව මේකේ කරන්න පුළුවන්. ඊට අමතරව මගේ ජීනා නරක පුරුද්දක් මේ ප්‍රශ්න කියපු කට්ටිය ඉස්සරහට කැඳවන වෙලාව. උසාවියට කැඳවන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ පිරිසිදුව ලියලා තිබුණ නැත්නම් මම අවස්ථාව දෙනවා කරුණා කරලා ඒක මේ මතක් කරගන්න කියලා. ආන්නේ කාරණා ටික තමයි මතක් කරන්න තියෙන්නේ. මතක් කරලා පස්සේ අපි දැන් මේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්නකමු ලිඛිත ප්‍රශ්න නිසා සතිವಾರය ආරම්භ කරන්න. මම හිතනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ලිඛිත ප්‍රශ්න ඉවත් කරලා තියෙනවා. එහෙනම් අපි සතිವಾರය ආරම්භ කරනවා. දැන්ට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න මාර්ගය. බන්දරුණා. හොඳයි. අපි පටන් ගන්නවා සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න. අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමෙන් අනතුරුව භාවනාවට යොමු වීමේ මම සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව වඩමි. සක්මන් භාවනාව සක්මනේදී වම් පාදය පෙරටුව තබා සක්මනේ යෙදෙමි. දෙපා වෙත සිහිය පිහිටුවා ගත හැකියි. ඉදිරියට අතීත හෝ වර්තමාන සිද්ධීන් දිගේ සිත පිට යයි. එය දැනේ. ෂණේකින් සිහිය දෙපා වෙත එළඹේ. මූල ආරම්මණය නොකඩේ. වරින් වර කෙන්ඩා කොඳුයට පෙළී යගේ පුකුළුවට ආදී විවිධ ස්ථානවල වේදනා, කැක්කුම්, තදවීම ඇතිවේ. ඒවා ගණන් නොගෙන සක්මනට සිත පිහිටුවා ගනිමි. පාවසන විට පාවසවන විට ඇඟිලි වලටද පාද තබන විට විලවටද බරගතිය වැඩි වශයෙන් දැනේ. මුළු පාදයේම පොළව ස්පර්ශය කරමින් තද ගතිය මොලොක් බව සිසිලස උණුසුම සිතට දැනේ. සතුටින් සහ නිදහසේ සක්මනේ යෙදෙමි. ඊළඟ ආනාපානසති භාවනාව පිළිබඳ විස්තරයක්. ආනාපානසති භාවනාව පිටතින් පටන් ගන්නා සීත වාරැල්ල උඩුතලෙහි ගැටී නාසයෙන් ඇතුළව ශ්වාසනාලයේ දිගේ ගමන් කොට පපුව මැදදී අවසන් වේ. ඒ ෂණයෙන් ඒ ෂණයෙහි ප්‍රාශ්වාස වායුව ආශ්වාසය අවසන් වූ ස්ථානයේදී ආරම්භ වී ශ්වාසනාලයේ දිගේ ගමන් කොට මැද උණුසුම් ලෙස නාසයෙන් පිටවි උඩුතලෙහි ගැටමින් අවසන් වේ. මුලදී ආනාපානය ඉතා සියුම්ව දැනුණා. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය කෙටි. වරින් වර දීර්ඝ ආශ්වාසය හා දීර්ඝ ප්‍රශ්වාසය නිරීක්ෂණය කළෙමි. උදරයේ පිම්බීම හැකිලිම පැහැදිලිව නොදැනේ. එහෙත් කපු ප්‍රදේශයේ උස් පහත් වන බව පැහැදිලිව දැනේ. හිඳගෙන භාවනාවේ යෙදීම ඉතා අපහසුයි. බොහෝ විට සිතගෙන භාවනා කරමි. සිහිය හොඳින් පිහිටුවා ගත හැකිය. එසේ භාවනා කිරීම නිවැරදිද? තවදුරටත් ඉදිරියට භාවනා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් දෙනම නැවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. අතර ආධුනිකයෙකුට අපි ගොඩක් වෙලාවට මතක් කරන්නේ පරියක භාවනායි සක්මන් භාවනායි නමුත් හතර ඉරියව්වෙම කරන්න පුළුවන්. හිතගෙන සහ නිදාගෙන. මේකදී සක්මණ පිළිබඳ සෑහෙන හොඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. මම පරයන්කේදී විස්තරනමදිකම නෙවෙයි කියන්නේ නමුත් කරගන්න අපහසුකමක් කියනවා. අපහසුකම පිළිසිදු නැහැ. මොකක්ද අපහසු කියලා? මතක් කරලා කියනවා ආශාසික විනාශිකාග්‍රයෙන් පටන් අරගෙන පල්ලෙහාට ගිහිල්ලා ආපහු එනකන් විස්තරේ ඒ වගේම පිම්බීම හැකිරීම අපේ නැති කතාවක් සහ අපහසුකමක් කියලා. ඉතින් ඒක අහගෙන ඉනකොට නම් අපාදුමක් තේරෙන්නේ නැහැ. හොඳට භාවනාව යනවා. ඒ නිසා මේ අපහසුකම හිලි දක්වනවා නම් ඒකට උත්තර දීලා පරියන්කේ තවිත්‍රාණ යන පුළුවන් වෙන්නේ තියෙනවා. කෙසේ නමුත් දැන් දීලා තියෙන තොරතුරු අනුව බලනකොට හුස්මේ මුලැමැදාග වශයෙන් බලන්නේ ශරීරයේ කොටස් තුනක්. නමුත් එක තැනක ඉඳලා හුස්ම මුලැමැදාග බලන්න පුළුවන්. ඒක කියනවා මේ දැන් මේ වගේ ආයතනයක වට කරලා කටුකම්බි වටක් ගහලා තියනවා කියලා හිතනොත් ඒක ගේට්ටුවයි තියෙන්නේ ගේට්ටුවේ ඉන්න මොලකාරයාට මේකට එන කාර්පෙලියක් ඇතුල් වෙන්නේ මෙතනින් මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දකින්න පුළුවන් ඊට පස්සේ අපව පිට වෙනකොට එයා ඉන්නේ මොලකාල් කාමරේ එතනilla බලන්න පුළුවන් එතකොට ඇතුල් වෙන කාර්පෙලිය මේගොල්ලෝ මේ මැද මේ ආවේ කියන්න පුළුවන් නැත්නම් ඇතුල් වෙච්ච තැන ඉඳලා එක කාර් එකක් දිගේ කොතෙන්ද ගියේ කොයි ඔෆිස් එකකටද ගියේ එතන වැඩ ඉවර කරලා ආපහු වෙවිලා අනේක බලන්න පුළුවන්. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය කුල්ලෝ වලන්නේ බලන එකන එක තැනක ඉඳලා ඉස්සරහින් යන පෙරහැර දිහා බලන්නේ. ඉතින් ඒ නිසා එතකොට ලැබෙන ලාභය තමයි තමන්ගේ හිත තැන් තැන් වල දුවන්නේ ඒකාග්‍ර වීම තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා මේ සංසිද්ධියේ නාසිකාග්‍රය පබු ප්‍රදේශ උද්දච්ච ආදී තැන් වලින් වඩාත්ම ප්‍රකට තැන අල්ලගන්න. ප්‍රකට තැන අල්ලන එතන හිත තියාගෙන එතන මේ හුස්ම ආශ්වාසයේ පටන් ගන්න ඉස්සලා නොදැනී ඉඳලා පටන් ගත්තේ කොතනද? ඊට පස්සේ නාය පුරවාගෙන ඒ ප්‍රසවාස කියලා ඉවර වෙන තැන කොහොමද? හිත එක තැනක තියාගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න ඇති මේ පරියක භාවනාවදී මට ඉතර හැපෙන මේ පහසු ගන්න නැහැ කියලා කියන්නේ. ඉරිදා හිත දුවට තැන් තැන් වලට යන්නේක කෙසේනම සතියට නම් උදව් වෙනවා. නමුත් එක තැනක තියලා බලනවා නම් මේට වැඩිය ඒකාග්‍ර භාවයට සහ ඒකෝදි භාවයට උදව් වෙනවා. එහෙම කෙරුවොත් Tamanට ඉඳගෙන ඉන්න භාවනාවේ රසයක් මේ කාරණා කාරණා වටහා ගැනීමේ තලතුණ ගතියක් එන්නේ ඉඳී තියෙන නිසා උත්සාහ කරන්න එක තැනක ඉඳලා කරන්න අවසාන වශයෙන් අහලා තියෙන ප්‍රශ්න දෙක කියන්න තියෙන්නේ හිතගෙන කරන එකේ කිසි දෝෂයක් නැත්තේ නෑ හිතගෙන භාවනා කරනකොට නිින්ද යන එක එන්නේ නැහැ. ඒ වගේම ඇඟිපතේ හිදිලි උගාක් වෙලාවට ඉන්නේ. සමහරට ඒ හිතගෙන ඉන්න ඉරියව්ව පටල වුණොත් ඉඳගෙන ඉන්නා වගේම ඉරියව්ව ඉරියව් විශ්ි පවත්තා. තමයි ඒකේ පවත්තන්නද හුස්ම දිහා හිත තියාගෙන බලන්න ඉන්න පුළුවන් ගැටියක් තියෙනවා. එතකොට ඒකම තවදුරටත් නිදාගන්න ගියාම හැතපිච්ච වෙලාවේ සැතපෙලා ඉන්න වෙලාව බලන්නත් ඒක උදව් වෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් ඉරියාපැවැත්ම පරියන්කේ තරම් ලේසි නෑ. හිතෙමින් එක. ඊටදී පහසුයි ඇඳේ නිදාගෙන ඉන්න එක නිසා ඇඳේ නිදාගෙන ඉන්න මතර බරයි. හිතගෙන ඉන්න එක හිත ඇවිස්සෙන්න බරයි. ඒ දෙක මැද ප්‍රදේශයක් තමයි කියන්නේ ඒක සම්බන්ධතාවව කතා කරනකොට ඉඳගෙන කරන භාවනාව. ඉෂා ඉඳගෙන කරන භාවනාවේදී එක තැනක හිත තියලා හුස්ම රැල්ල ගමන් කරන හැටි බලන්න. එතකොට පිම්බි වැකිලි වැටුනේ නැහැ කියලා ලියන්න ඕනකමකුත් නැහැ. ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්න ඕනකමකුත් නැහැ. වැටෙනවන් නම් අතිරේක ලාභයකට ගන්න තමන්ට වැටෙන එකක් දිගේ ඉදිරියට යන්න ගියොත් චිත්‍රපටයක නැත්නම් නාඩගමක ජවනිකාවෙන් ජවනිකාවට කතන්දරේ පැතිරෙන වගේ සක්මනට වැඩිය පරියන්කේදී ගමනේ තේමාව සතිය තේමාව අල්ලගන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා පරියන්ක භවනාදී මේ ආනිසංස සලකලා එක තැනක හිත තබාගෙන භවනා කරන්න කියන පොදු උපදේශය දෙන්න පුළුවන්. අවසන් සානස දෙවෙනි ප්‍රශ්නේ ලිඛිත ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව අවුරුද්දක පමණ කාලයක් තිස්සේ පුහුණු කරමි. ආනාපාන සතිය නාසය මුලසේ අවධානය කරමි. හුස්ම ගෙවී යාම නිරීක්ෂණය කරමි. පැයක් පැයකමාරක් පමණ කාලයක් පරයන්ක භාවනාවේ නියැලීමට හැකිය. දැනට මාස දෙක තුනක පමණ සිට සක්මන් භාවනාවත කරමි. සක්මන් භාවනාවට ආධුනිකයෙක්මි. භාවනා වැඩමුළුවල මෙන් 50 50 පරයන්ක හා සක්මන් කිරීමට උත්සාහ කරමි. එහෙත් එහිදී සක්මණෙන් පසු පරයන්කය පෙරමෙන් දීර්ඝ කාලයක් කිරීමට නොහැකි බව දැනේ. ආනාපාන සතියට හිත එකඟ කර ගැනීමටද මේ අවස්ථාවේදී නොහැකි බව දැනේ. ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි මේ අවස්ථාවේදී මගේ හිතේ හැටි මෙය බව වටහාගෙන දිගටම පරයන්ක භාවනාවේ යෙදීමට උත්සාහ කරමි. මේ පිළිවෙල નિවරදිද එසේ නැතිනම් සක්මන් භාවනාවේ යම් වෙනසක් කළ යුතුද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දරුවන් සරණයි. ඒකත් ඇත්තටම තොරතුරු මදි සක්මනකට පස්සේ පරියන්කට ගියාම පරියන්කේ අර ඉස්සලා වගේ පැයක් කමාර කරගන්න බැරි මෙන්න මේ කරදරේ මේ බාධාව මේ හිරියදේ කියලා ලියවිලා නැහැ. සමහර විටක නිකන් හිතා කියනවනම් පරියන් සක්මන් කරනකොට පස්සේ හොඳට හිත අවදි වෙනවා. අවදි වුණාට පස්සේ ඒ ක්‍රියාශක්තිය නිසාම එක අරමුණක නොහිටින්න නැත්නම් හිතේ ක්‍රියාවේක වැඩි වෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒක ඒකාන්තව නරක ලක්ෂණයක් නෙවෙයි. ඒකට තමන් අර ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක තැනක හිත නොතිබුණාට මම ඉඳගෙන ඉන්න බව නැත්නම් ඉඳගෙන ඉන්න බවට තියෙන උත්සන්න ආසන භාවය වැඩි වෙන්න ඉඩ තියෙනවා. එතකොට සතියට නම් අවහිරයක් වෙන්නේ නැහැ. කෙනෙහිලක් වෙනතර සමාධියට පොඩක් කරදර වෙනවා වගේ වෙන්න තියෙනවා. හැබැයි ඒක එච්චරම සක්මණේකින් ලැබෙන සමාධියට ලැබෙන මේ ශක්තිය කරදරකාරී නෑ. ඒකේ හිතා ගන්න බෑ ඇයි මේ පරියංකය සක්මණට පස්සේ සක්මණ හඳුනලා දුන්නා පස්සේ පරියංක වැඩි වෙලා ඉන්න බැරි කියන කාරණාව හෙලි වෙලා නෑ. ඒක නිසා මේ සක්මණේ දෝෂයක්ද කියලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. නිසා ලියපෙකන කැමති නම් සභාවට ඒ තොරතුරු ටික ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෝට සාකච්ඡාවට පොහොර ලැබෙනවා. සාකච්ඡාවට දව් ලැබෙනවා. අත උසන්න කැමති දිලිපේ කරනවා. මයිකේට කතා කරන්න ඕනේ මට දැනගන්න ඕනේ පරියන්කේට පස්සේ සක්මන කරනකොට නොකර කරනවට වැඩිය අමාරුයි කියලා කියන කාරණාවත් අපට හිතන්න ඕනේ. සාමනස අමාරුයි කියන කියන්නේ වෙනදට තවත් මයික් එක ලංකාරන්න. වෙනදට පරියන්ක කරනකොට සාමාන්‍යයෙන් හිත තැන්පත් වෙන ආනාපානසති බලන්න පුළුවන්කම තියෙනවා. අද උදේ වෙනම පරියන්ක විතරක් කරනකොට ඒ කරන්න ඉඳගෙන ඉඳීම සහ ඒකට හිත දොන එක තියාගන්න පුළුවන්. නමුත් සක්මනක් කරලා ඊට පස්සේ පරයන්කට එනකොට ඒ විදියට සෙටල් වෙන්නේ නැති එකක් තමයි තේරෙන්නේ. එතකොට හිතේ අවිසිද්ධි ගතියක් වැඩි වෙනවද? අරමුණට හිත තියාගෙන බැරි ගතියක් වැඩි වෙනවද? නැත්නම් ඉක්මනට නැගිටලා යන්න හිතනවද? මොකද්ද? මොකෙන්ද මේ? නෑ නැගිටලා යන්න හිතන්නේ නැහැ. නමුත් අර අරමුණේ හිත තියාගන්න බැරි කමක් තමයි දැනෙන්නේ. ඒක අදහස් කරන්නේ අරමුණ හිත පවතිද්දී බාහිර අරමුණ වලට හිත දුවන ගතිය වැඩිකමද එහෙම නැත්නම් අරමුණ අප්‍රිය වීම. නෑ අරමුණ අප්‍රිය වීමක් නෑ. පැහැදිලියෙන් අනිත් අරමුණ වලට යන එක වැඩි අසක්මනකින් පස්සේ කරනකොට. එතකොට මෙහෙම ප්‍රශ්නයක් આવොත් ওই දීපු උත්තර අනුව තමයි පරියන්කයකට සක්මන්ට පස්සේ පරියන්කයක් කෙරුවොත් වින අරමුණක ඉඳලා නැවත Tamange අරමුණට එන ගමන් පාර වැඩි ගන්න වැඩි වෙනවා. දැක ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. පරියන් සක්මනකට පස්සේ කරන පරියක්. පිට ගියේ හිතක් නැවත අරමුණට ගත්ත අවස්ථාව. දැන් එහෙම එහෙම කියපේ කියන්න බෑ ඔය ඔය කතාවනේ. පිට ගිහිල්ලා අපහු ගත්ත වාර ගන්න වැඩි. එතකොට ඒ වය වැඩියෙන් වාර ගණන් ගැනීම පරියන්කේ නැත්තම් භාවනාවේ නැත්තම් ප්‍රතිපත්තියේ දියුණුවක් විදිහට තේින්නේ ප්‍රතිපත්තියේ භාවනාවට හිතියලට. ඒ විදිහට කියලා හිතනවා අතර කලින් එහෙම වුණේ නැහැ. ඔව් සබාවින්න කට්ටිය මොකද කියලා. ඉතින් හරි අපන්ට තමන්ට අරමුණට ගන්න පුළුවන්කම දැන් මේ ඔක්කොම ලැබෙනවා. ඒකට යෝගාවචරය හිතනවා ඒක අතර. ඒ කියන්නේ සතියේ තියෙන සුවිශේෂ ගුණයක් වැඩි වෙලා කියනවා. පිට යන්නේ ඒක වැඩි වෙන එක නෙමෙයි අපි බලන්නේ. පිට ගිය හැම වෙලාවෙම ආය අරමුණට ගන්න පුළුවන් ගතිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඒ සතියේ තියෙන උඩ සෙල්ලක්කාර ගතිය. එහෙම නැත්නම් සතියේ තියෙන විප්ලවීය ගතිය. ඒක භාවනා ඉදිරියට උඩට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපිට හිත යට එක නතර කරන්න බෑ. නතර වෙනවා ඇත්තටම ටික කාලයක් යනකොට නතර වෙනවා ඒක නෙමෙයි අපි කරන්නේ පිටකයේ හිත නැවත අරමුණට ගැනීමේ පරිශ්‍රය නැවත අරමුණට ගැනීමේ ප්‍රයත්නය සාර්ථක වෙනකොට යෝගාචර ලක්ෂණ හතරක් ලැබෙනවා එක තමයි හිත පිට යනක ඕනම වෙලාවක අපිට වෙනවා ගිහා ගත යුත්තේ මෙතෙන්දයි කියලා කලින් සංවිධානය කරගන්නාලාද ආරස්සක ස්ථානය දැන් හිතේ තියෙනවා දෙනන්නතර වෙච්චාම මෙන්න මෙතනයි ගිල්ල කියන්නේ. භාවනා නොකරන කෙනාට එහෙම තනන්නේ නැහැ. එයා නන්නතර විදිහට නන්නතරකට යන්නේ. භාවනා කරන කෙනා කලින් සංවිධානය කරලා දී ස්ථානක් තියෙනවා. ඒකට පුත්‍රජානන්සේ අශෝකං විරජං ඛේමං කියලා සඳහන් කරනවා. මේ භාවනා කරන කර්මස්ථානයේ ශෝක අඩු කරනවා. රජස්සල්තන කාන්තාර කියන මනුස්සයට ඛේම භූමිය. ඉතින් කාන්තාරයේ අසන වෙච්ච කෙනා දන්නවා ඛේම භූමියේ තියෙන අතන කියලා. ඉතින් ඒකට එයා දන්නවා. යනවා. කාන්තාරය අසලම වුණාට පස්සේ ക്ഷേමයක් දන්නේ නැත්තම් ඊට හරි වෙහෙසකටපත් වෙනවා. යාළුවෝ යක්ෂෝ ප්‍රේතයෝ භූතයෝ ඔක්කොම එනවා. යෝගාවචරයට තියෙන සැනසීම තමයි හිතනන්නත්තර වෙනවා. හොඳටම විශ්වාසයි. ඊට නන්නත්තරුණු දිනලා මෙන්න මෙතන අතර ගන්න ඕනේ කියන කාරණාව දන්නවා. දෙක නන්නත්තර වීම ගැන නෙවෙයි හිතන්නේ. ඊට පස්සේ නන්නත්තරේ දැන් මගේ යුතුයකම පරම යුතුයකම තමයි මාර ආරක්ෂක භූමියට ගෙනත් දාන්නේ. එතකොට දැන් මමයට වැඩක් තියෙනවා. මම අන්තපජා නැහැ. ඊට පස්සේ ඉගෙනක් දාන්න කිසිම බාධාවක් නැහැ. මේ ඉන්නේ නන්නත්තර වෙලා මෙතෙන් යන්න ඕන කියලා වැළුවොත් මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සුෙකුට තේරෙනවා නන්නත්තර වෙච්ච හිතක් සුමකට ගෙනත් දාන්න ආරක්ෂක භූමියට ගෙනත් දාන්න යෝගාවචරය ගත්තොත් උත්සාහයක් මාරයට හරස් කවන්න බෑ යක්ෂයෙකුට හරස් කවන්න බෑ කෙලෙසකට හරස් කවන්න බෑ අර සතිය මෙන්න මෙතෙන් යන්න ඕන කියන ගතිය තරම්ම බලවත්. ඊට පස්සේ ඒක සඳහා වෙන්නේ නැත්තේ, කෙරෙන්නේ නැත්තේ අපි අපි ඔය පච්චත්තාප වෙවි අයියෝ හිත පිට ගියයි කියලා දැන් ඔය කියන වගේ කන පිටින් ගහලා ඉන්නවා. කන පිටින් ගහන්න මේ කරන්න දෙන්නේ පිට ගියාම ගෙනත් ඒවා. ගෙනත් තිබ්බට පස්සේ දවසට හිතන්න ඇවිල්ලා ගෙස බලනකොට පිට ගිහින් ගෙනලා බලනකොට ආනපාන කිසි කැළඹිල්ලක් නැතුව ඒක හේම සාන්තව තියෙනවා. ඒක දැකන හිතෙනවා මේ මගේ හිත කෙලස් කෙලසිලා නැහැ. ඒක පරිශන කරලා පෙන්වන්න පුළුවන් මගේ හිත පිට ගියා. කලබල වුණෙත් නැහැ, පශ්චාත්තාප වුණෙත් අප වේ ලබන්නකොට ගෙදර සාමයේ හේම තියෙනවා. ආපු දවසේම ගෙදර ඇවිල්ලා බලන පළවෙනි දවසම තේරෙනවා අකුසල් වල සිද්ධ වෙන්න තියෙන අකුසල් නොක සිද්ධ නොවීමේ ක්‍රමයක් තමයි මේ අපි උගන්වන්නේ. වෙන්න ඉඳ තියෙන අකුසල් නොවීමට නම් අකුසල් මට්ටමේ ඉඳදී අකුසල් ගැන පශ්චාත්තාප වෙන්නේ නැතොත් කුසලයේ ගැන හිතන්න. මොකද්ද කුසලයේ? තමයි දන්න අරමුණට ගෙනත් දාන්න. ගෙනත් දාන්න බලනකොට මෙන්න බාධාවකුත් නැහැ. සාමයෙන් ගෙනල්ලා බලනකොට හිත විසිරක් නැහැ. මේ කර්ම කවදාකවත් දැක ගන්න හම් වෙන්නේ නැහැ සමත භාවනා කරන කෙනෙකුට. අපි විපස්සනා භාවනා කරන සෙල්ලක්කාර කෙනෙකුට අනිවාර්යයෙන්ම හම්බෙන රසමස උලක් වගේ. හැබැයි ඉතින් භාවනා වැඩමුළුවක පළවෙනි දවසට සැර වැඩි. තව දෙක තුනක් යනකොට ඕක කාටත් තේරෙනවා. ඉතින් ඒක සඳහා ඒ සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරන්නේ හිත පමාවට වැටෙනවා හිත පිට යනවා කම්ප වෙන්න එපා. වඩ කම්ප වෙන්න දෙයක් නෑ. ඔය දන්නවා මගේ හිත පිට ගියා. මෙතෙන්ද එන්න ඕන කියලා දන්නවා. ඇවිල්ලා බලන්න ඕන බාධාවකුත් නෑ. ඇවිල්ලා බලන්න ගෙදර තමන්ගේ මූල කර්මස්ථාන කලබල වෙලක් නැති බව බොහෝ විට වැටෙනවා. ඒකත් ඒක පටන් ගන්නවා. මේක ගැන පශ්චාත්තාප වෙන මනුස්සය අනිවාර්යයෙන්ම අනවශ්‍ය අකුසලයකට සමාදන් වෙනවා. පශ්චාත්තාප නොවි මේ කලාව දාන්නේ කරන් කියනවා. ඕනේ නම් පව් වෙන්නේ තිබුණ එකක් මම පව් නොවෙන්න අකුසලයක් නොවෙන්න පාර හොයාගත්තා කියලා. ඒ පුදුම පරිේශන තෘෂ්ණාවක් වෙනවා මේක නැවත කරලා බලන්න. කරලා බලන බලන වෙලාව හරිනවා. අපේ චිත්ත ප්‍රවෘත්ති අපි හිතන තරම් කෙලසෙන්නේ නැහැ. හැබැයි කෙලසෙමයි කියලා හිතුවොත් කෙලසෙනවා. ඒකට අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අකුසල් ඇද්දගෙන දාන නෑමක් තියෙනවා. බෙදාගෙන කන කෑමක් තියෙනවා. පරිශීලනය කරන්න කරන්න කියන උඹට පුළුවන් නම් අකුසල් දෙන්න අරපන් මම කරගන්නේ නැහැ. ඒ වෙනත් අකුසල් යෝජනා කරාට මම ඉස්තර කරන්නේ නැහැ. සබාවට අකුසල් යෝජනා ගොඩක් වෙනවා. ඒ අරමුණ අමතක කළ වස්ත්‍යතාව වෙන කියන්නේ ඒ කිනාපු අකුසල යෝජනාව අපිත් ඉස්තර කරලා අනිවාර්යයෙන්ම අකුසල යෝජනාව සබාගත වෙනවා. යෝගාවචරය මෙතන ජීවිතේ පළවෙනි වතාවට තමගේ ස්වච්ඡන්ද භාවය ශ්‍රද්ධාව තමයි කතා කරන්නේ. ස්වච්ඡන්දේ පාවිච්චි කරලා දැනගන්න පුළුවන් අකුසල යෝජනාව කාට මම ස්ථිර කරන්නේ මම කුසලයේ සමාදන් වෙනවා. ඒක තමයි අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාන නෝපාදාය. නෝපන්න අකුසල නොයිපේදී වසදා ඡන්දයක් ඇති කරනවා. විරියං ආරම්භති වීර්යයක් කරන චිත්තම් පක්කන්නාදී හිත දෙලි කර ගන්නවා පදහක කරලා බලනකොට පේනවා බුදුහාමුදුරු නැතුණාට මේ වැඩේ නම් දැන්ට සිද්ධ වෙනවා ඒ නිසා මේ වගේ සාකච්ඡා කරුවේ නැතුව මේ තොත්තුක දෙන්නේ නැතුව ඇයි ඒ පරියන්කට කම්මැලි වෙන්නේ කියන කතාවට මට හිතා කියන්න බෑ ඒතරතුරු ටික සභා මේ වාර්තාවට දාන තරමට යෝගාචර දියුණු වෙනකොට අකුසල් පරිදිලා කුසල් සතිය දිනලා ඉවරයි ඒත් ලියන්න කියලා මම කියනවා. මොකද අනෙක් කටියට ඒක පූර්වාදර්ශයක් වෙනවා. එහෙම සාරිපුත්‍ර සාන්ති කියපු නිසා තමයි අද ශාසනයක් ඉතුරුලා තියෙන්නේ. සාරිපුත්‍ර සාන්තික දැනගත්තා භාවනා කරන ඔක්කොම එනේ කෙලෙසට සමාදන් වෙලා සාදු සාදු කිය කෙලෙස් පිටිපස්සේ යනවා. බුදුහාමුදුරුවෝ දීලා තියෙන මූල කර්මස්ථානය සතිය. ආපහු ඇවිල්ලා බලන බලනකොට මොකක්වත් gedara කරදරයක් නැහැ. සාරිපුත්‍ර සාන්තිය සඳහන් කරන පමාදේන කම්පතිති සති බලක්. තමා වුණා කියලා කම්පා වෙන්න එපා ඒක හදිසිය තවත් බලවත් වෙනවා. ඒ නිසා මේ පව් සිද්ධ වෙන වෙලාවෙමයි නිවන් දකින්න දොර ඇරෙන්නේ. ඕනි නම් පව්වට ආවඩ ආයෝ කියලාගෙන පව් සමාදන් වෙලා පුළුවන්. හරියටම සාමාන්‍ය සතිය මේ ඒකට හොඳ තෙල්ලක්කාර සතියක් ඕනේ. සතිය විවිධාංගීකරණය වෙන්න ඕනේ. හරියට සතිය යොදලා වැළුවොත් ඒ අහක යන කරදරේ Tamande චිත්ත ප්‍රවෘත්තිය විඥාන ස්රෝතේ කලබල වෙලා නැහැ. මට ඉන්සයි කලබල වෙච්ච නැති විඥාන ස්රෝතේම සාක්ෂි වෙන්න තියෙන අකුසලයක් මම මගේ ඇරියා කියලා බරවැයිද කියනවා මේ. තේරෙනවද කියන්නේ? ඔන්න මයික් එක දෙන්න මම තේරෙන්නේ මොකක්ද කියලා බලන්න. ඒක ඔහොම වෙනකොට වෙන කෙනෙක් කවදාවත් මයික් එක ගන්න නැහැ. <laughs> තේනසන්න. වැඩපත් නැතුව ආපහු සිය පිටවගෙන දිගටම කරගෙන යනවා. ආයතන වල හිතට ගියාම පස්සෙලි වෙන්නේ නැතුව පස්සෙලි නැතුව ආපහු මූලික ස්ථානයට හිතාගෙන ඇවිල්ලා එහෙම ගේන්න පුළුවන්කම දිගටම කරගෙන යනවා. අත්දකින්න ඕනේ ඒකේ කුසල් සමාදන් වෙන්නේ මේක ප්‍රකාශ කිරුවොත් විතරයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක කිරුවට බෑ. ධාවනවලට සැපෙලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අපදානේන සම්පායක කියලා. ඡත්තයෙන් සැපෙලා කියන්න පුළුවන්. මම ප්‍රශ්න අහනකොට උසාවියට දෙන ප්‍රශ්න අහන්නට සැපෙලා උත්තර කියන්න පුළුවන්. ඒක තමන්ම කරලා බලන්න. යන්නේ නැතුව පරිශන කරන්න. කෙලෙස් නැතුව ගන්න. හිත පිට යන්න ඕන. ඊට පස්සේ බය නොවී ඉන්න බව තමයි දකින්න. මට සාම සාමකාමී කර්මයක් තියෙන බව දැනගන්න. විශේෂයෙන් ආ පැමිණීමක් කරන්න. ඒක ප්‍රකාශ කරන්න. අවිද්‍ය සාධයකට ගියා. මම හදින්දි දැනගත්තා මම අගෝචර භූමිය කියලා. මගේ ගෝචර භූමිය ආනපානේ මම මේ මීට ආනපානයි කරනකොට ආනපානේ කලබල වෙලා තිබුණේ. මම ඒ නිසා සත්‍ය ගැන කලබල වෙන්නේ නැතුව ආනපානේ කරන යනකොට හැලහැප්පීමක් වෙලා තියෙනවා. නමුත් හදින්දි දිගටම ආනපානේ හිටියා වාගේ බාන වැඩ. ඒ ටික ප්‍රකාශ කරන්න. ඒ විදිහට ප්‍රකාශ කරනවා නම් මේ ශාම දුෂ්කර භ්‍රමචර්යයෙන් 150ක් ඉවරයි. එතන කවුරක්වත් එහෙම මේ බැරියයි නෑ. නමුත් මේකයි කමඨාන් සුද්ධ කිරීම කියලා දන්නේ. ඒගොල්ල කල්ලක දෙක වටේන පරියන්කේ හොඳයි. නෑ ධක්මන හොඳයි පරියන්කේ සවුත් මට බෑ. හැබැයි ඒකට හරස් ප්‍රශ්න අහලා උත්තරේ දුන්නොත් <coughs> පොදු කමඨාන් සුද්ධ කිරීමකදී මේ ප්‍රශ්නේ වමාර ගන්න බැරුව ඉන්න කට්ටිය ඉනවනේ. ඒකට ඉතින් උත්තර හම්බෙනවා. ඒ නිසා සාකච්ඡාවකදී සජීවී විදියට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මේ මගේ ප්‍රශ්නයක් වෙච්ච දෙයක් නෙමෙයි. මේ මානවයර කියන ප්‍රශ්නයක්. මානවයා දන්නේ වැරදුනට පස්සේ ඒක ගැන සාදු සාදු කීක ඒක ගැන කතා කරනවා මිසක්කා. බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා කළ හැක්කක් තියෙනවා කරන්න පුළුවන්. කරලා ප්‍රකාශ කරපන් අනිත් මිනිසුන්ට බොරුවට කණවැඳු කතා කර කර ඉන්න එපා. කළ යුත්තක් තියෙනවා ඒක තේරුණාට පස්සේ කවුරුලා කවි කෙනා භාවනා කරත් ආනිසංස ඔක්කොටම යනවා. ඔව් සතිපාසලේ පොඩි උන්ට මතක් කළ දුන්නට පස්සේ උන් කියවනක් කියනවා නාකි පරාද. නාකියක නාගිච්චින්ගේ වැඩිම වැරදි කරලා කටුවතු කරලා ඉන්නේ. හිත පැන්නට පස්සේ ගන්නම දෙයක් නැහැ ජීවිතේ අර වෙච්ච වැරදි වලට මෙතේ අනිත්‍ය දුක්ඛ සංසාරේ බල්ලෙක් මරලා මහා පාරේ ගිහින් ඉතින් ඒකට අල්ල කියන්නේ ඉන්න එක තමයි බෞද්ධයන්ගේ වැඩේ. බුද්ධ ආගම පිළිලයක් වෙලා ඉන්නවා. බුදුහාම පිළුණු වෙලා ඒක නිකන් කනල කන්දස් දාන. පුඩියෙකුට කිව්වොත් එහෙම අවසාන තියෙනවා ස්වාමීන් වහන්සේ මම ආනපන කරගෙනකොට මට කුරුළු සද්දයක් ඇහුණා. මම කොහොමද දන්නේ කුරුළු සද්දයක් කියලා? මට දකුණු පැත්තෙන් ඇහුනේ කණේ මගේ හිත තියෙන්නේ. මම ඒකට ඕන දැනගත්තා මම ඒකට බවස ගන්න මම ආය ආනපන ගත්ත කොහොමද දන්නේ ආනපනාවද? මට නාසිකාග්‍රේ උණුසුම සීතල වැටුණා. ඒ පියවර හතර කියනකොට පේනවා ළමගේ ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙනවා කමටහන් වැරදිලක් තියෙනවා ආපහු හදලක් තියෙනවා වෙන කෙනෙක් වෙනම හරිය නිරවුල් ඉදිරිපත් කරනවා හරියට හතර ප්‍රශ්නයක් අහනවා කොහොමද දන්නේ සද්දෙට කියන්නේ ඇයි සාහන්ද කුරුළු සද්දයයි කනේ නෑ නේලා ආහාර ඊට පස්සේ ආනපට ආවගේ ඒක උනහන්නේ දැන් ඊග හරි ලස්සනට හරියට මෙතෙන්ද ඇඟිල්ල කියලා අහන්න ඕනේ නහන් දන්නවනේ ඒකට ඇහුවොත් එහෙම නහය නැනකොට කුරු සද්ද නැහැ නේද කුරු සද්ද නහය නහය දැනෙන්නේ නැහැ කියලා ඒකට පොඩක් කල්පනා කරලා හැබැයි හැබැයි හැබැයි ඔය දෙක එකක් ගන්නවා අපි යන්නේ අකුසල් මාර්ගයෙන් අර කුසල් මාර්ගයට දානකොට ඒ ළමයට ඒ කියලා දුන්නොත් හැම වැරද්දකම සතුට වෙන දෙයක් තියෙනවා පොසිටිව් දෙයක් තියෙනවා හැබැයි දක්ෂයාට විතරයි කරන්න පුළුවන් අනිත් එක නම් වැරදි ලයිස්ට් වලදී සමාදම් වෙවි සමාදම් වෙවි ඉනවා මේක මේක අල්ලගත්තා නම් ඒ කියන්නේ සතිය ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමටපත් වෙන තැන. මොනම දෙයක් ආව සතිය පස්ස ගන්න යා නිරන්තරයෙන් දිනල්ලා වාර්තා කරලා ඒකට report එකක් තියෙනවා. ඒ නිසා මම ඉස්සලා කතා කරපු ඉස්සලා දීපේ කනයි මම අතු කිව්වේ නෑ. මෙයාගේ මේ මොකද්ද යටිපහුව වෙන මේ බීතිකාවක් තියෙන. මේ බීතිකාව තුල ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ මතුවෙන විදිහට කමඨාන් වාර්තාව ලියනවා කියන එක උසාවියක මේ සුප්‍රීම කෝට් උසාවියක උසාවි වාර්තාව ලියනට වඩා අමාරුයි. ඒක තමයි පුදුම අපිට උගන්වන්නේ ව්‍යාකරණ. short to the point short and sweet no nonsense අපි කතා කරන්නේ මොනවද අදාළ නැති පටලවා ගන්න අරකමද පටලවාගෙන ඉවරලා පම්බ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ කියන දේ කියෙන්නේ ඉතින් ඒකට දොස් කියන්න බෑ මොකද අපේ භාෂාව කවදාකවත් මේ වගේ පොයින්ට් එකකට කතා කරන්න අපිට කිසිම විශයක් ලෝකෙ උගන්වන්නේ නැහැ. උගන්වන විෂයන් සියරම නන්දත්තර විෂයන්. හරියට මාතෘකාවට ඇවිල්ලා මාතෘකාවට අහබ්බව විශ්ලේෂ කරන්න කොහොමද කියලා ඇහුවොත් බැරිකමක් නැහැ. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ පුරුද්දක් අපේ මේ DD education system එකේ නැහැ. මේක කියනවා මේක දීර්ඝ කරන්නේ මේක දක්ෂකම අවුරුදු 2600ක් ගිහලා තාදත් තියෙනවා. හැබැයි එතෙන් හරියටම යොමු දෙන්න ඕන දුන්නාට පස්සේ පේනවා අපේ හිතේ හැකියාව තියෙනවා. ඒ නිසා හොඳට බලන්න පරිලක්ෂණයට වැඩි පරියන්කේ කටයුතු සිද්ධ වෙනවා. අනිත් දවසේ උනන්දු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මම භාවනාවට ආධුනිකෙක්මි උදේ කාලයේදී වාඩි වී කල භාවනා වාරවලදී අනෙක් උපාසක උපාසිකාවන්ගේ ගැරවිලි නිඳ යාම නිසා සහ ආස්වාස ප්‍රස්වාස ශබ්ද හිරිහැරයක් විය. ස්වාමීන් වහන්සේ ඉහත සඳහන් කළ කාරණේ භාවනාවට බාධා වීම අඩු කරගත හැකි මඟක් තිබේද? භාවනාව දියුණු වන විට බාහිර කාරණාවල බලපෑම අඩු වේද? එතනස. නිකන් අඩු වෙන්නේ නැහැ. දැන් මේ කිව්ව විදිහට බාධාවක් නැතුව අපි කවදාකවත් පරිශීලනය කෙරෙන්නේ නැහැ නිසා බාධාවක් තියෙනකොට කරන දෙයක් තියෙනවා. ඒකට අපි සමත භාවනා කියන්නේ. ඒකට අපි විපස්සනා භාවනා කියලා කියනවා. එන බාධාව මොකක් හරි ආදාවක් විනිවිද දකින්න පුළුවන් දෙයක් තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ওই ගොරවන શબ્දයක් ඕක ඇස්සක් ඕ පිටක් කරනකොට අනිවාර්යයෙන්ම එනවා. ඒක ආවට පස්සේ Taman දන්නවනම් මගේ හිත පාර්ථ අර එන සද්දෙට ඇදලා යනවා ඒකේ ස්වභාවිකයි. ඒකේ ස්වභාවයත් විතර ගැඹුරක් තියෙනවා මේකට එමු. ගියාට පස්සේ දැන් දැනගත්තොත් මම දැන් ඉන්නේ මම මං ඉන්නේ යුතු ගෝචරජ්‍යත් ආරමුණේ නෙවෙයි. හිත ඉන්නේ දැන් වෙන ආරමුණක් කියලා දැනගන්න පුළුවන්කම තියෙන්න ඕන වගේ දෙයක් ලියන්න. ගීත වැදගත් නැහැ. මම ඉන්න ඕනේ නම් ආනපාන. නමුත් දැන් ඉන්නේ සබ්දෙක් කියලා දැනගන්න. එතකොට මේ සබ්දෙ තියේදී සබ්දෙට ද්වේෂය ආවොත් සද්දයත් එක්කමයි හිත යන්නේ. සද්ද ගැන ද්වේෂය එන එකත් ඒක මනුස්ස හිතේ ඇති වෙන එකක්. මේ සද්ද ගැන ද්වේෂයේ තියෙදිත් මම දැන් හුස්ම ගන්නවනේ. මම දැන් ඉඳගෙන ඉන්නේ සද්ද ඇහෙද්දි තමයි ඉඳගෙන ඉන්න බව බලන්න පුළුවන්ද කියලා හුස්ම ගන්න බව බලන්න පුළුවන්ද කියලා බලුවොත් දිගටම බැරි වෙයි. මොකද සද්දේ විත්‍යක් වගේ එකක් නෙවෙයි ඇහිලා සහිත දෙයක්. සද්දේ අස්සෙන් දැනගන්න පුළුවන් වෙයි. නැවත ආම ඉඳගෙන ඉන්න බව දාන්න. එතන හුස්ම ගන්න බව දන්නවා කියොත් අපිට කියන්නේ සද්ද තියෙද්දි බාධාව තියෙද්දි අතරින් පතරින් Tamange මූල කර්මස්ථානෙට යන්න පුළුවන්කම ඔප්පු කරගත්ත දවසේ ඒ විනිවිද දකින්න පුළුවන් කියලා දැනගත්ත දවසේ යෝගාචරයට තේනවා මම දුර්වල නම් සද්ද ලොකු කරගෙන යන්න බෑ කියලා. මම ශක්තිමත් නම් සද්ද තියෙද්දි අතරින් පතරින් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානය කරන බව දැනගන්න පුළුවන් මොකද ඉඳගෙන ඉන්න එකෙන් ගලවලා දාන්නේ නැහැ සද්දේ. හුස්ම නතර කරන්නේ නැහැ සද්දේ. නමුත් අවධානය ගෙනිනවා හුස්මෙන් සද්දේට. මොකද හේතුව හුස්ම ඒ වෙනකොට එපා වෙලා තියෙන්නේ. හුස්ම ඒකාකාරී වෙලා පණින්න අතක් බල බල හිතේ ඉන්නේ. එතකොට එන ඕන දෙයකට පයින්. ඒතර අපි බ්ලේසියට අර ආපු දෙයට දොස් කියලා මේ ආනපන කරගෙන යන හම්බුන්නේ නැහැ කියන එක තේරෙයි සද්දේ හරහා ආනපානේ බලන්න ගියොත් අපේ හිත සද්දේ බහන්න කැමැති ආනපානේ බැරිලි එකාකාරී වෙනවා. ආනපානේ බැරිලි නීරස වෙනවා. බුදුජානනාංශයේ පාවිච්චි කරන වචන දෙක සද්දේට රාගයක් තියෙනවා ආනාපානෙ විරාගයක් තියෙනවා. සද්දේට රාගය තියෙන්නේ අතර ද්වේෂ හරහා තමයි. ඒ නිසා අපේ හිත වැඩියෙන් කුප්පර දෙයට යනවා. අඩුවෙන් කුප්පන දෙයක් කියන්නේ විරාගය කියලා රසවත් නැහැ. ඒකාකාරී, නීරසයි. ඒ නිසා මේ බඩා කුප්පන දෙයට යෑම තමයි සංසාරය කියන්නේ. තණ්හා. තණ්හා තමයි සංසාරට බඳින. බුදුසසුනේකට ඒ වෙනුවට එච්චර කුප්පන් නැති එකක් දීලා කියනවා දෙකව දිහා බලලා බලපන්. උඹ හිතේ තියෙන ජඩකම, කඩප්පුලිකම, නොකනමනාකම, දහවදුරාකම අදින්නෙම අකුසලෙත් නේ. ඒක ලියලා මාන්න කර්මය ආත්ම දෘෂ්ටිය කියනවා යා කැස්සේ නැත්තම් ගිරෙව්වේ නැත්තම් මට නිවන් දකින්න තිබුණයි කියලා ඒ සද්දෙට නෙවෙයි බණින්නේ දැන් කරපු එකනට ආත්ම දෘෂ්ටිය කියනවා ඒකලා නිවන් දකින්න බැරි මං අසරණයි මම හරි අහිංසක කරගන්න හදනවා මේ සද්දයක් සහ ආස්වාද කියන ධාතු මනස්කාර දෙකෙන් ආස්වාද වශයෙන් තිබුණත් එතෙන්ට නොගිහින් සද්දෙට හිත යන්න තරම් කවුද න්‍යායපත්‍රය සකස් කරන්නේ කාටද කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ කියලා බැලුවොත් ඔක්කොගෙම එකයි. ඔක්කොගෙම එකයි කුප්පණ දෙයට හිත දෙනවා. කුප්පණ දෙයට ඇදලා යනවා. මම බුදු දෙනාද කියනවා කුප්පන් නැති දෙයට ගෙනියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ද්වේෂ නොකර නැත්නම් විරාග දෙයට විරාගයේ තියෙද්දි අපි මේ රාග ගන්නවන අරමුණට අදින ගතිය දැක්කා නම් අරමුණු නෙවෙයි ප්‍රශ්න තියෙන අරමුණ තේරීමක් කරනවානේ. අරමුණු රාශිය දීපම කොයි එකටද හිත යන්නේ කියන එක ඇඩ්වර්ටින් කියලා කියනවා මානසිකාර්ය කියලා කියනවා. අන්න ඒක තමන්ට තියෙන ශක්තියක් බව දන්නේ නැති කෙනාට පොතක් දැනෙන්නේ කියනවා. අරමුණ කොච්චර තිබුණත් භාවිත මනසක් ඇති කෙනාට තමන්ට අරමුණ නාය කඩාගෙන අරමුණට යන්න ගියාට මේ අරමුණට ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. වැඩි වෙන්න නම් හිතට දෙන්න ඕනේ අරමුණු දෙකක් දෙකක් කෙලස් ගන්නවන අරමුණක් මධ්‍යස්ථ අරමුණක්. හිතාර කෙලස් ගන්නවන අරමුණට යන්නේ බල්ලෙක් අසුචියට යනවා. කබරේ බලුකුලක් හඳ යනවා. අපිටයි තමයි නමුත් ඒක තමයි අපි හිතේ හැටි. කොටින්ම අපේ යට තියෙන්නේ මේ reptilian mind එකක්. එහෙම නැත්නම් මේ මුර්ග උරග මනසක් තියෙන. ඒක ඒක කැමති නෑ නික්ලේශී අරමුණ වලට. අරමුණ නැතිකම නෙවෙයි තියෙන්නේ. නික්ලේශයනම නිකම්ම නිකන් ඡන්දෙන් පරාදයි. ඡන්දය යන්නේ කෙලෙස ඒකලි වෙල ලස්සන කතාව ඒ කරපු එක කරන්න බෑ. ඒකට ආත්ම දෘෂ්ටි කියලා කියනවා. මට බලන්න හරි අහිංසකයි අප්පා හරි අසන්නයි මට කරගන්න විදියක් නැහැ මේ වැස්සයි කැස්සයි මැක්සොයි. ගොරවිල්ලයි නැත කරන්න පුළුවන් නම් හරි කියලා හිතනවා. කොච්චර ලස්සන මේ කතන්දරය හදනවද කියලා බැලුවොත් ඒ වේගුසය අඩෝ දිනගත්තේ නැති ආමතුරු කෙනෙක් කොයි මාසිකාඩුත් කෙනෙක්ද නැහැ ඒසම් තමයි ඇත්තටම කොයින්ක භාවනා ක්‍රමයට මේ ආධ්‍යාත්මික ශක්තිය දීලා තියෙන්නේ ඒ සංසාර කියපුවම කියනවා තමන් හිතන් තියනවලු ඒක ලස්සන විපස්සනා කියන්නේ තමන්ට හිතන්නලු මගේ හිත කැස්සරත් කැඩෙන හිතක් කියලා මගේ භාවනාව මගේ සතිය කැතරක් කරන සතියක් තියෙන ඕන්න මේ මනස කැහැපු නිසා ගොරෝපු නිසා තමයි ඒකවත් දන්නේ නැත්තම් හිතන්නේ මාත් භාවනා කරනවා කියලා. තවත් කැස්සෙකට මැස්සෙකට වැස්සෙකට කැඩෙන හිතක් තියෙන කියලා. මම මේක තියෙද්දි සත්‍ය පාත් ගන්න පුළුවන් කියලා උත්සාහ කරන කෙනෙක් ඉන්න පුළුවන් 100කට හමාරකට. කවදා හරි තුත් ඒක තියෙනවා තමයි. නැත්තම් හොඳයි. මේක තියෙනවා. තියෙද්දිත් මම ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්. මට ආනාපාන කරනවා දැනගන්න පුළුවන් කියලා දවසක කෙනෙකුට ආත්ම විශ්වාසයක් આવුත් ඒක නැත්තම් හොඳයි. තියෙද්දි හුස්ම නතර වෙන්නේ ඉදිරියෙන් බා නතර වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් සතිය ඉහළ මට්ටමකට යනවා එදාට යාට හිතෙයිලු මේ මනුස්සයා ගෙරෙව්වේ නැත්තම් මට මේ මට්ටමට යකන්න හම්බෙන්නේ නැහැ. සා ගොරෝණ කෙනෙක් හයර් කරලා හරි ගෙන්නන්න ඕනේ. 50 60 පයින්කොට එක්කෙනෙක් දෙන්නේ ෂුවර් නිකම්ම සර්විස් එක දෙනවා. දැන් 60 පෙන්නට පස්සේ පිටිටිනේ එක එක විනාඩියකට එක කැස්සක් කැස්සොත් විනාඩියට ෂුවර්නේ අචංගම් ඉන්න තැන ඒ සෙන්ටර් එකේ දාන්න පුළුවන් හැටයි. ඉතින් හැටේ ඉතින් විනාඩියකට එක්කෙනෙක් වගේ කහිනවා ගන්න. ඒකට හැම විනාඩියෙම සර්විස් එක තියෙනවා. ඕනේ නම් කහිද්දි ඉඳගෙන ඉන්නව දැනගන්න පර්ත් වලට යන්න. ඒක ගන්නකොට ගියාට පස්සේ ඊට පස්සේ ඒ ශාන්තිත්තාම ලස්සනද කියනවා. ඉතාලම ලස්සනද කියනවා අනිත් දවසේ ඒ શબ્ද එනවා නමුත් උත්සාහ කරන මේක පරිශීලනයක් කරගන්න මේ සද්දකේ මම ඉන්ද්‍රිය බව දැනගන්න පුළුවන්ද? මට හුස්ම එකක් හරි අල්ලන්න පුළුවන්ද කියලා දැනගෙන දැකිය හැකියාව ආවොත් එයාට තියෙනවා එදා තිබුණු අර අතපය හයි වෙච්ච නැති සතිය නෙවෙයි දැන් තියෙන කොහොම අතපය දඬු හයි වෙච්ච සතියක් කියලා ඒ මනුස්සයා කෙරෙහි ස්තුතියක් පහළ වෙනවා කියන්නේ. බුදුහාමුදුරු කරපු නැති සේවයක් මේ මනුස්සයා කරන්නේ. හැබැයි ගිහිල්ලා ස්තුති කරන තරම් මෝඩ වෙන්න එපයි කියලා. ඒ ඉඳගෙනම හිතෙන ඉස්සෙට කරනවා. දෙවිදියා. ඉතින් මම ඔයක දවසක් මට වසකයි මේ ඥානගම සවස් ඉන්න වෙලාවේ ඉංග්‍රීසි පොත ගෙන්නගෙන කොහමද ස්වාමීන් වහන්සේ මට කිව්වා ඔක් කියලා කියලා දෙන්නේ. හරි ලස්සන දෙයක් මම දැන් මට පරිවර්තන වෙලා තියෙනවා. ඊට පස්සේ කිව්වා අනේ මේ නමට පුළුවන් නම් මේ ටික පරිවර්තන කරලා දාන්න මොකද හැම කෙනාම මොනවාරි පුංචි දෙයක් නිදහසට කාරණාවක් කරගෙන හිත වට ගන්න උත්සාහ කරන්නේ. එහෙම කිව්ව කවදාකවත් මේ ලෝකෙ මේ ලෝකෙ කලවතා ජය ගන්න. ආයේක මේ ඕගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන් ප්‍රයත්නව නෙවෙයි තියෙන්නේ. survival of the fittest. might is right. සතිය බලවත් කරගත්තනේ ඔක්කොම යටයි. සතිය බෑ යන්නේ මට බෑ දුර්වල කරගත්තනේ ඔය කැසයි වැස ඔක්කොම ඉල අර කාබාසිනිය කළා. කොයි වෙලාවෙද අපි ඔක විනිවිද දකින්නේ. ඒ විනිවිද දැකීම තමයි පස්සන කරනවා කියලා කියන්නේ. ඒක විහිව දැක්මක්. හැම කෙනෙක් බෑ බෑ කියද්දි මම බලනවා බැරි බව හැබැයි කරදර බව මට පුළුවන් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒ ඒ ගිරගිරි සද්දතිය මට පුළුවන් මම හුස්ම ගන්න බව දැනගන්න. දැනගත්ත දවසේ පේනවා මේ පුංචි බලපෑම කරන දේවල් දෙක මහා මේ විශේෂම කියනවා ඉස්තිරහානියක් කරන දේවල් නෙවෙයි පොඩි පොඩි හැරහැප්පමක් කරනවා. ඉතින් ඒක හිත වට ගත්තොත් අපි විතරම බංගලොත් පැත්තට යනවා. නෑ වට ගන්න නෑ අනිදාසෙ මම බලාපොරොත්තු වෙනවා. ඒක හරහා යන්න ඕනේ මම කවදා නැත්තම් කොහොම ඉදිරියට යන්නේ කියලා කවදා හරි මේ වතුර විලිච්ච මිනිස්සෙක් නහය උස්සගත්තා වගේ වතුරේ මට්ටමට වරින් වර හුස්ම ටික ගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් නම් ලොකු ගැම්මක් එනවා. ඒ නිසා ඒ කරදර නැති කිරීමෙන් නෙමෙයි අපි මේ යන්නේ කරදර ජය ගැනීමෙන්, කරදර හරහා බැලීමෙන්, කරදර විනිවිද බැලීමෙන්. ඒ විනිවිද බැලීමේ කියන අදහස තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා දුක්ඛ සත්‍ය හරහා නැත්නම් ලෝකේ තියෙන සත්‍ය හරහා දුක්ඛ සත්‍ය මතු කර ගන්නවා මිසක් මේ ලෝකේ තියෙන දුක් නැති කරලා මට්ටම් කරලා තියෙන කොන්තරත්‍ය බුදුහමෝ බාර ගන්න නැහැ. ඒක නිසා මේ උත්සාහ කරලා බලන්න මේ ශබ්ද කරදර තියේදී මට නිකන් ලොකු දේවල් අල්ලන්න යන්න බෑ මම හිතගෙන ඇවිදින්න නෙවෙයි ඉන්නේ. නැත්නම් අපි සක්මන් කරන විට සද්දයක් ආවද මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින්මින් ඉන්නේ සද්ද කියන මට ඇවිදින බව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නවා නම් කරනවා හිතන්න මම ඇවිදින්මින් නෙවෙයි ඉන්නේ සද්ද තියෙනවා. මට ඉඳගෙන බව දැනගන්න පුළුවන්ද කියලා බැලුවොත් තේරෙන පටන් ගන්න ඉඳගෙන බව දැනගන්න පුළුවන් හිත කැමති කෙලෙසට. මට ඕන නම් ආනපන්නේ ඉන්න පුළුවන් මගේ හිත කැමති කෙලෙසට. ඒ තනිප කරන්නේ නැතුව අපි ලෝකේ තියෙන දේවල් තනිප කරන්න හදන එක තමයි බුදුජානක කිව්වේ ලෝකේ හදලා කදාකත් ඉවර කරන්න. ඔබ හිත හදාගන්නේ හිත හදාගන්න යෝගේ පුංචි පුංචි කරදර තියෙන විශේෂයෙන්ම සාමූහික භාවනාව. ඒ නිසා අපි වාසියට අරගෙන නැහැ. හැබැයි කිසිසේත්ම මේ ගොරෝණ එක්කනට සපක්ෂව කතා කරනවා නෙවෙයි. ආසසන ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකෙක්නි විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට සිත එකලස් කිරීම ඉතා අපහසුයි. මෙසේ සිත විසිර යන විට සිත එකඟ කර ගැනීම සඳහා සුදුසු උපදෙසක් ලබා ගැනීම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ප්‍රශ්න දෙකක් විසඳන්න ඕනේ පොල්සත් ලයිනව. මූලික ප්‍රශ්න දෙකක්. ආනපාන වගේ දෙයක් දාන්න එපා. බලන්න තමයි ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒකල බලන්න සක්මන් කරන එක මේක වෙනස් වෙලා තියෙන කොහොමද කියලා. සක්මන් කරනවා සක්මන් කරන බව දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉඳගෙන ඉඳගෙන මේ දෙක අතර වෙනස තේනවා ඒ හොඳට ඕම ඇති. ආනපනේ ගැඹුරු දෙයකට හිත දාන්න යන්න එපා. තමගේ කයත් එක්ක යාළු වෙනවා. එචා ප්‍රධාන වශයෙන්ම තමගේ කයත් එක්ක යාළු වෙනවා. යාළු වෙන්න නම් ඉරියව දැනගන්න. දෙක සතිය මිස හිත එකඟ කිරීමක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. සතිය ආඩපතේ හිත එකඟ වීම වෙයි. ඒ නිසා සතිය කියලා කියන්නේ මම ඉන්නේ මගේ ශරීරේ පිහිටලා තියෙන හැටි දැනගන්න එක විතරයි. හිටගෙන හිටගෙන ඉන්න බව දන්නවා, ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවා. එතකොට හිටගෙන ඇවිදින බවට ලකුණ තමයි නැත්නම් ඒක සාතික කරන දේ තමයි වම් පාර බාර ගන්නවා, දකුණු පාර බාර ගන්නවා. බඩ මාරු වීමෙන් දන්නවා ඉඳගෙනද හිටගෙන ඉන්නේ, ඒකට ලකුණ මෙන්න. ඉඳගෙන ඉන්න බවට ලකුණ නිමිත්ත තමයි හුස්ම වැටෙන්නේ. නැත්නම් ආනපාන වැටෙන්නේ. පිම්බීම ඇකිලිම වැටෙන්නේ. ඒක නැති වුණයි කියලා කලබල වෙන්න එපා. ඉඳගෙන ඉන්න බව දන්නා නැති. ඉඳගෙන ඉන්න යාළු වෙච්ච ගමන් හිතෙන් අහන්න බෝ දන්නේ කොහොමද ඇවිදිනව නෙවෙයි කියලා. එතන කියන්නේ යටි පහටි පොළේ වැදිලා තියෙන හැටි තේරෙනවා. නැත්නම් මේ ඇඳුම් වලට හුස්ම ගන්නකොට පිම්බෙන හැකිලෙන හැටි තේරෙනවා. දැන් නාස්කාර ඒවා සියුම් දේවල්නේ. ඒක හම්බෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියවට යාළුවාට පස්සේ. ඒ නිසා කරුණු දෙක තමයි තමන්ගේ යථා යථාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානා යම් යම් ආකාරයක කය තියෙන්නේ ඒ බව දැනගන්න. ඒ තමයි ආරම්භක මංගල මංගල අවතරණය. දෙක ඒ සත්‍යයෙන් සතුටු වෙන්න සමාධිය නැතුණා කියලා ගණන් එහෙම නැත්නම් සමාධිය හෝ සිත ඒකාග්‍රතාවයට යන්න එපා මොකද සතිය කියන්නේ වෙනවා. ඒ නිසා ආනාපාන සතිය නෙවෙයි වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව මට කොච්චර දැනගන්න පුළුවන්ද කොටින්ම මෙහෙම කියදයි. මම මේ පහසුවට වාඩි වෙලා ඒ වාඩි වෙච්ච පහසුව ඒ වාඩි වෙච්චාම ඇතිලා තියෙන ඒ සහැල්ලුව දැනගන්න බැරි නම් චිත්තක්ෂණයකටත් කවදාවත් භාවනාවට භව්‍ය පුද්ගලෙක් නෙවෙයි. සාහනයි අපි ආරම්භයේ තමයි ඉගෙන ගන්න ඕනේ ඒක බව දන්න. හැබැයි ඒක පුළුවන් තරම් පහසුවෙන් වාඩි කරවන්න කය. අපහසු විදියට කියන්න බෑ. දෙක භාවනා දියුණුව කියන්නේ අපි නැවත නැවතත් අර ඉඳගෙන ඉන්න ඉරියව්වට යාළු වෙන එකමයි භාවනා දියුණු කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒකේ අතිරේක ලක්ෂණ තමයි හුස්ම ටික. තුන්වෙනි එක කේත හැකි එකක් සම්දන්න පළවෙනි දවසේ ටික අතර වැඩි නිවන කියන්නේ සොච්චරයි. වෙන මොකක්වත් නැහැ ඉතින් නෝ නිවන බව ගන්න. ඒක හොන්දටම දන්නවා අස්පනාට. ඉන්නේ පිට තියෙන හැම තොරතුරක්ම අකුසල්. ඉන්නේ පිට තියෙන හැම තොරතුරක්ම හිත නන්නත්තර කරන දේවල් බව ගන්න. මේ මම දැන් මෙතන ඉන්න බාර ප්‍රධානම ලකුණ. එතන යම් කිසි කෙනෙක් තමන්ගේ කය පිටලා තියෙන හැටි දැනගැනීමෙන් භාවනාවට බහිනවනම් ඒ හරහා මේක වැඩි දියුණු කිරීම භාවනා කිරීම වශයෙන් දන්නවනම් අවසානටත් එයාට හම්බෙන එකයි මුලටත් තියෙන්නේ කායනගත සතිය මැදටත් තියෙන කායගත සතිය අගටත් තියෙන කායගත සතිය අපි මෙතෙක් සංසාරේ කරලා තියෙන කායයට වෛර කරන එක විතරයි. ඒක තේරුම් ගත්ත දවසේ දෙනවා අපිට හැපෙන හැම හැකියාවකින්ම අපි කරන්නේ කායත් එක තරහ වෙන මොහතක ඉන්න වෙන කෙනෙක් ගැන හිතනවා වෙන දැනක් ගැන හිතනවා මම දැන් මෙතන කියන එක මෙච්චර නොමිලේ හම්බෙච්ච නිවනක් වෙලා තියෙද්දි අපි බුද්ධ ධර්ම කියලා ඉගෙන ගන්න මොකද්ද කියලා බලන්න අපිට බුද්ධ ධර්ම කියලා දහම් පාසලේ උගන්ලා තියෙන මොකද්ද කියලා බලන්න මේක වළක්වන්න ඕනේ මොනවද හරුප ටිකක් විතරනේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන අප්‍රමාදී සතිය කියන්නේ බුදු දානන්තේ ලෝකේ පහළලා කියලා. ඒකට දීලා තියෙන නිදර්ශන කරුණු ටික ඉතරයින් අරගෙන මේක වැස්තකර දාලා දැන් කොච්චර වෙලාද අපිට විතරනේ අබෞද්ධකම් වෙනවා. මනුස්සයාගේ පරම මානව අයිතිවාසිකම තමයි තමන්ට වෛර කරගන්නේ. තමන් තමන් මිත්‍ර නම් අපිට මොකටද අධ්‍යාපනය? අපිට මොකටද පරිවේෂණ? අපිට මොකටද මේ ඉදිරි දියුණුවක් වර්තමානයේ තියවන? ඒ නිසා උගෝදෙනෙක් කියනවා මේ වර්තමාන හිත සතුටු කිරීමට ගැනීම මොටිවේෂන් එක නැති කිරීමක් එහෙම නැත්නම් දියුණුවක් අභිවෘද්ධියක් නිර්මාණශීලීත්වයක් නැති වෙයි කියලා. ඒ කියේ නිර්මාණශීලීත්වය ගිය මිනිස්සුනෝකට වෙලා තියෙන බෑනෝ. කියලා වරක් දැකලා තියෙනවද? අර කැරක්ටරේ පිටිපස්ස යන බූරුවෙක් වගේ. කැරක්ටරේ ගන්න යනවා. ඌ දන්නේ ඒක උලව බඩ වැඩ බඩ බඩ ඇදෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මම දැන් මෙතන සතුටු වෙනවා. අතුట్లా ඒකට සමාදන් වෙයන් ඒකම දැනටම ලබලා තියෙන සතුටක් ඕක නැතුව ඔය කොහේ යන්න ගියා මිරිගුව පිටිපස්සේ එළවනම ආවාගේ යන්න යන්න යන්න මිරිගුව යන ඒ නිසා යම් වෙලාවක මොලේ පැදුනා නම් යම් වෙලාවක කර්ම ගිුණා නම් තමන්න තේරෙන්නේ මේ ලැබිච්ච ලස්සන කය මනුස්ස කය ඒකත් එක්ක චිත්තක්ෂණ කීයක් අපිට ඉන්න පුළුවන්ද කියලා පුදුමාකාර කාරණා නිසා නෙවෙයි ඇදලා දාන යුතුයකම් නව පරිවේශන නිර්මාණශීලීත්වය සමාජශීලීත්වය මහා කාරණා කොටක් දාගෙන එක චිත්තක්ෂණයක්වත් බුදු කෙනෙක් පහළුනේ නැත්තම් පුතත්ජනෙකි මම දැන් මෙතන වෙන්න ඕනේ කියලා හිතෙන්නවත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදු කෙනෙක් පහළ වුණත් අපිට අමාරු වෙලා තියෙන එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් කවදාකවත් කාටවත් හිත මේ වර්තමාන මොහොතේ ගන්න කියන එක භරතෝഘോഷයෙන්තරෝ සිද්ධ වෙන්නේම නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. භරතෝഘോഷේ සිද්ධ වුණත් යෝනිසමනසකාර කියන කරන විතරක් තියෙනවා. මේ කවදාකවත් අහපු නැති එකක්. ඒ නිසා මගේ පෞරුෂත්වය දාලා කොච්චර මට වර්තමාන මොහොත ගන්න කියලා. මේ ශබ්ද තිබුණාට ප්‍රශ්නයක් නැහැ. සමාධිය නැතිවට ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඉන්නේ ඉරියව්වට දාන්න. ඒක මේ මෑතකදී කරපු නියුරෝ සයන්ස් වලින් පෙන්ලා දීලා තියෙනවා. මේ මොලේ තියෙනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා එකක්. මුන්න බරපතල වැඩක හිටියත් මොලේ චෙක් කරලා බලන වරින් වර තමන් ඉන්නේ ඉරියව්ව. ඒක ඒක ඩිෆෝල්ට් එකක්. අපි නිදාගෙන ඉන්නකොට චෙක් වෙලා අපි පෙරලලා දානවා නිින්දෙදි. නිින්දෙදිත් අපිට එක ඉරියව්වේ ඉන්න බෑ මොකද මම කරලා නෙවෙයි සිද්ධ වෙනවා. ඉතින් මේක ශක්‍රීයව සජීවීව කරන්න. සවිඥානිකව කරන්න මොන වැඩේ කරත් වරින් වර බලන මම ඉන්නේ මොන පොසිෂන් එකේද? මගේ කය පිහිටලා තියෙන හැටි. ඒක වෙන කෙනෙකුට කරන්න බෑනේ. බුදුජානසෙත් කියනවනේ මට මොළවෙන් කරන්න බෑ කියලා මට කියලා දෙන්න පුළුවන්. ඒකල බලන්න අපි ජීවිතයේ මේ යුතුයකම් අනම්මනම් කියලා මේ ශරීරයට වද දෙන හැටි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අද තියෙන එකම රැකියාවක් කියනත් බලන්න කයේ වම් පැත්ත දකුණු පැත්ත සමබරව ව්‍යායාම කරන හැම එකක්ම විකෘති. ප්‍රොෆෙෂනල් ලෙඩ ඕනේ රස්සාවක් කළොත් අවුරුදු 30ක් 30 කරනකොට උට මාරාන්තික විලක් විවරලා තමයි නතර වෙන්නේ. අවුරුදු 30ක පෙන්ෂන් වලට උදාන මැරෙන්නේ මේකෙන් කියලා. මට බැරි වුණා අවුරුදු 7ක් වෙනකම් කපු කැඹුරුවා. මම පහක් පාරකට ඉඳ බැරිුණා. දුජානස ප්‍රදාමේ manussකම දින ඉඳගෙන ඉන්නව ඉඳගෙන ඉන්නව දැනගන්නේ. ඒකට කියන අවුරුදු 60 පෙන්නට පස්සේ බුදු ආමරසරණ යන්න. ඔය වගේ කරද්දී දැන් ඉතිවිස කරන්න බෑනේ වැඩනේ. පහු කියලා හිතනවා අර මැටි බාගෙන ගොන්නු වගේ කඹරනවා මිසක් මේ ලැබිච්ච මනසකයි ලැබිච්ච උද්දෝත්පාදකයි ලැබිච්ච චිත්තක්ෂණ ලැබිච්ච සද්ධාත්මස්තරෙන් ලැබිච්ච කර්ම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රේ ජීවිතේ මල් වීම්පල් මේ ඥානවන්ත වෙන්න වෙන්න දක්ෂ වෙන්න වෙන්න එක්සෙන් ඉන්නේ නැහැ. මෙතන ඉන්නේ කොච්චර ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා පැත්තක දාන්න. ඉතින් අන්තිම නිවනත් එතන තියෙන්නේ. නිවනත් ඒ නිසා දැම්ම ඉඳලා ටික ටික චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න කොයි පොසිෂන් එකේ හිටියත් කය. හතර ඉලේව මම හිටියන්නේ 84000 යෝග තිනවනේ ආසන කොයි එකේ හිටියත් කන්න මම ඉන්නේ මෙහෙමයි කියලා. හැබැයි නිකන් හිතට දෙන්න එපා වෙරිෆයි කරලා බලන්න. හිත පිසු ගෙන්නවා. හිත මෙහෙ ඉඳගෙන අඟහ බ්ලොකෙට යනවා, මේ මාලිගාවට යනවා, ගොන්නලිසෑයට යනවා. ඒක නෙමෙයි මේක. මේක දිහා බලන්න. ඔක්කොටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. නිසා කරදර තියෙද්දී ඒ බව බලන්න පුළුවන්කම කරදර නැති වෙලා බලන්න පුළුවන් අතර සිද්ධියේ කිසි වෙනසක් නැහැ. කරදර තියෙද්දි බලන්න පුළුවන් කරදර නැත්නම් බලන්න පුළුවන් මේකෙදී මම කියනවා බණ කියනවා කරදර තියෙද්දි බණ එක වඩා දෙලක්කා. වඩා ශක්තිමත් කියලා ඒ නිසා භාවනා වැඩමුළුවක් කියලා කියන්නේ ලොකෝ පරිශ්‍රණයක් කාර්ය පරිශ්‍රණයක් කරදර වලට ඔච්චරම උත්සන්න දෙන්න එපා. කරදර හරහා ඉරියව හෝ ආනපානි හෝ සක්මන බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. සනාස අතුල් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා පටන් ගන්නකොට මම දැන් මෙතන කියන එක කිරීම කොච්චර සුදුසුද සමහරක් වෙලාවට දැන් අත වගේ දවසක මම දැන් මෙතන එකපාරටම ගන්න ගියොත් සමහරක් ලඩ හිතේ විසිරෙන ගතියෙන් වක් වැඩි වෙලා සමහරට මන්තෝත්සාහය එහෙම නැත්නම් නිදිපත වෙන වගේ එකක් වෙන්න පුළුවන්. يعني එතකොට එහෙම කිරීම හොඳ එහෙම නැත්නම් ආනාපානේ වඩලා ටිකක් මම දැන් මෙතන කියන එක පුරුදු කරනවා. ඒක සාමාන්‍යයෙන් ලෞකික ප්‍රමාවකට කියන ලෞකික දැනුමකට කියනවා නම් අපිට මේ භූමිය මැනගන්න ඕනේ නම් අපි බෙන්ච්මාක් එකක් ගහගෙන මැප් එක අපි කියෝඩ් ලයිට් එක හයි කරන තැන මාක් කරගන්න ඕනේ. මොකද එක දවසෙම ඔක්කොම මෙෂර්මන්ට් ගන්න බැත්ත පහුවෙන්දත් එතරම් තියන්න ඕන දෙනවා. ඊට පහුවෙන්දත් එතරම් තියන්න. මේ මාක් එකට අපි බෙන්ච්මාක් එක කියලා කියනවා. එහෙම නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එක කියලා. පහුවෙන්ද වැඩ පටන් ගන්න කියලා ඒක උඩ හරියටම කියෝඩ් ලයිට් එක හයි කරගත්තට පස්සේ තමයි මෙෂර්මන්ට් ගන්න. ඒක පස්සේ කරන්න බෑ. හරියටම ගෙනලා කියුඩ් ලයිට් එක ඒකට ලෙවල් කරගන්නවා. ලෙවල් කරලා දෙන එක කම්පැනියා කරලා දෙනවා සර්වේ එක. සර්වේ කියලා බලනවා කො පැරමීටර්ස් ටික ගන්න ඊට පස්සේ තමයි සම්දාන. උදේජනස කියනවා අරණ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව, නිහීදති පල්ලංකං ආභුජිත්වා කියේ. භවකබද වාඩි වෙලා ඒක ආභෝග කරන්නයි කියනවා. ඕක තමයි ඔය කියන්නේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්නේ. ඊට පස්සේ තමයි ඔක්කොම කතාවල් ගැන අහන බාන පටන් ගන්නවා දිග්ග කොට වේදනාව වසන චිත්තංග ඉඳගෙන ඉන්න එක ආභෝග කිරීම. කතාවකත් බනකදී අර්ථකථන දෙනවත් මම අහලා නැහැ. පල්ලංකම් ආපු චිත්‍රය කියන එක අපි කියලා තියෙනවා. ආභෝග කරනවා කියලා කියන්නේ හොඳට පට්ටල වාඩි වෙලා දැන් හංග හදලා ඇත්තේ පහරට හිතින් ගන්නවා හරදර නැතිකොට මෙන්න මෙහෙමයි මට වැටහෙන්නේ. ඉඳගෙන ඉනකොට මෙහෙමයි. සක්මණ ගිහලා හිත දැන ගන්නවා ඒක. නිදාගෙන ගිහලා ඇඟ හත ඇඟේ හතක් පවලා. හොඳට බලනවා. දැන් ඒකට මේකේ පේනවනේ ඉඳගෙන ඉන්නකොට කරන ආභෝගයයි හිතගෙන කරනකොට ඉන්න ආභෝගයයි නිදාගෙන ආභෝගය වෙනස්කමක් තියෙනවා කියලා. ඒතර හිත කියන සද්දයක රිපිට ගියා. දැන් අර ආභෝග කරපු තැනට ගත්තනම් එයා දන්නවා මේ මුලින් ලක්ුණු හදාගත්ත බෙන්ච්මාර්ක් එක නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එකට හිත ආපහු ගත්තා. ඒක මානවගේ අයිතිවාසිකමක්. මානවගේ අම්මා මැරුණත් මරණ චිත්තක්ෂණේ වුණත් ඉසගිනි ගත්තත් ඔතෙන් එන්න පුළුවන්. එතකින් එතෙන් ආපු කවදාකවත් ආපු නැති මනසක් ඉන්නවනම් ඒ ජීවිතේ තිරසන් ජීවිතයට බොහෝම සමානයි. මනස ඉඳලා තියෙනව කාලා බිලා නටලා ඉඳලා තියෙනව අතීතනාගතේ කවදාකවත් පහසුවෙන් ඉඳගෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක අත්දැකලා නැහැ. ආභෝග කරලා නැහැ. ඉතින් මනස ජීවිතේ තිරසන් ජීවිතේ මොකක්ද වෙනස් කියලා බුදුහාමුදුරුවෝ මොකද තිසරණ කවදාකවත් ඒක ආභෝග කරන්න බෑ. තිසරණට දැනගන්න ශක්තියක් ඇත්තේ නැහැ. මම දැන් මේ හිටගෙන මම දැන් මේ රිලෙවෙක් මම නරියෙක් කියලා උඩ දන්නේ නැහැ. මිනිස්සයාට තමයි නරකම තියෙන්නේ. මම මිනිස්සෙක් කුණාරියෙක් කියන්නේ මිනිස්සය විතරයි. ඒක නිසා කුණාරිපයක් හදාන තියෙනවා. මේක මිනිස් ලෝකේ කියලා. පිස්සු කරපොත්තගේ ලෝකේ කරපොතු ලෝකේ. ඌට මිනිස්සයා පෙස් කෙනෙක්. ඌ එහෙම ලිව්වනම් ඉතිහාස කතාව ඌ කියන්නේ ජරා සතෙක්කින් නවකට හැම එකකින්ම වැඩ කරන පොළොගේ වැඩිම අපි මුල්ලක හිටියත් අතලන්න මටලා දානවා කියලා. මොකද කරවක ලෝකයක් තියෙන. අපි මේක මනුස්ස ලෝකේ හදන්නේ මොකද අපිට අනික් කට්ටිය දකින්න පුළුවන් වගේම මම දැන් මෙතන කියන එක දකින්න බුණා එකම පරිණාමයේ සුවිශේෂී අවස්ථාවක් මනුස්සයෙක්. ඒක දකින්න නැතුව කී ආත්ම ගණක් අපි මැරෙලාද? චිත්තක්ෂණ කෝටි ගණක් ඉඳලාද? භාවනා කොච්චර කරලාද ඒකවත් ඇවිල්ලා. ඒ කියන්නේ මුල ඩේටම් ලයින් එකවත් ගහගෙන නැහැ ප්‍රස්තාරේ. රෙෆරන්ස් පොයින්ට් එක දන්නේ නැහැ. බෙන්ච්මාර්ක් එක දන්නේ නැහැ. මොකද ඒකට පුදුම බයක් තියෙනවා අපි. මොකද මට ඕනේ මට වැඩිය ලොකු ඩිලිෂන ලස්සන රූපයක්. ඉතින් මම මේ රූපෙට කැපයි. අපි කියන්නේ. දැන් රූපලාවන්‍ය මධ්‍යස්ථාන උත්තර ලෝකේ පළවෙනිම ඉන්ඩස්ට්‍රි කුනේ මොකද්ද? මම තමයි Tamanට ලැබිච්ච කායට කැමති නැහැ. ඒක උස් වෙනවා නම් හොඳයි, දික් වෙනවා නම් හොඳයි. ඉතින් ඒක අර මිනිස්සු කියන පොඩ්ඩනේ ඔබට ඕන එක දෙන්නම් කොමිච්චක් දීවා. අර කැලේ පොඩ්ඩක් ලොක් කරලා දෙන්න. ලක්ෂ හතරයි. සිම්පල් මේගොල්ලෝ අවුරුදු දෙකක් විතර මහන්සිලා ලක්ෂ හතරක් ගිහලා හොරේ දීලා කැලේ ලොක් කරගෙන යනවා. කවදාකවත් තමන්ගේ ශරීරයට ප්‍රේම කරන මනුස්සයෙකුට කරන්න පුළුවන් දෙයක්. කරන්න බෑ. ඒකේ අවසාන කෙලවරනේ සර්වඥාන්සේ 80ක් දිස්සක් මා පුරුෂ ලක්ෂණ 80ක් කියන්නේ නැත්තු 16 ක ශක්තිය තියෙනවා මොනම රූපලාවන්‍යයක්වත් නැහැ. අද අපිට වෙලාගෙන මොකද අපේ ශරීරයට දුර්වලකම් මොන ඉරියව්වෙ තිබ්බත් අපි ඒකට වෛර කරන එකට අපිට නලියන්නේ එක දැනක ඉන්න බෑනේ අපිට. ඉඳගෙන හොඳින් හිටපන් කියවම ස්වාමීන් කොහොමද හොඳින් ඉඳගන්නේ කියලා. ඉතින් කාලා වරෙන්කෝ. ඒකේ ෆොරින් එක්ස්පර්ට්ලා වොනි ඉඳගන්න හැටි ගන්නවා. සුම්මයිද කිව්වහම නිකන් හිතපන් කොහොමද නිකන් ඉන්නේ කියලා. එයා බේසිය කවද අපි අපි කවදා ටච් කරලා නැහැ. අඩිය අතගාලා නැහැ. භාවනා කියලා උහිලට යන කන්නේ මේ කරන්න පටන් ගන්න හදලා දෙනවා. බේස් ලයින් එක, බෙන්ච්මාර්ක් එක. ඒක විතර බයරන එකක් නැතිව ජීවිතේ. ඒ නිසා නිල්ලඹ මම යන කාලේ ගේට් මේ බාගෝතිලා භාවනා ශාලාවක් නැගින්න පරිතුණක් තියෙන එකේ ගහලා තියෙන බෝඩ් එකක්. ඔය කවදා හරි භාවනාදී මේ යථා ස්වરૂපේ දැක්කොත් පැන්න දුවයි භූතේ දැක්කයි කියන්නේ. ඊතරම්ම ප්‍රകൃතියට අපි වෛර කරනවා. ඒකයි අපි මේ අතීතේ අනාගතේ අරය ගැන මෙයා ගැන හිත හිතා කතා කර කර ඉන්නේ. මේකට වෛර කරන බුදුජානක කතාව පටන් අරගන්නම නිසීදති පල්ලක්කම් ආභුජිත්තා හොඳට වාඩි වෙයි පළඳවඳ වාඩි වෙයි ඒ හිතින් ගන්නයි කියලා කියනවා. ඒ හිතින් ගැනීම තමයි පටන් ගන්න. ඉතින් ගත්තේ නැත්නම් ගන්න හැම ඩේටා එකක්ම වෙන වෙන ඔරියන්ටේෂන් එකකින් ගණන් දෙන එකක් දෙක රීන්ෆෝස් කරන්න බෑ. හැමදාම ටියුබ් ලයිට් එක තැනක තියෙනවා නම් ඉතින් ගන්න ඕනේ. තොරතුරු ඊයේ තොරතුරු අද ගන්න පුළුවන් නේ. බේස් එක තියෙනවා. අපේ වෙලා තියෙන්නේ අපි එක එක දවසට නැත්තම් ඇහිදල් කුඩේට වතුර පුරවන්න හදනවා වගේ ගඟට ඉන් කපනවා වගේ වැඩක් කියන්නේ අර වර්තමාන මොහොතට මම දැන් මෙතන කියන එක අඳුනන්නේ ඒකට ප්‍රේම කරන්න දන්නේ ඒක නිකන් කලාවක් කියලා නෑ තද්දි සායන්තයක් කියලා කියන්නේ නිසා පටන් ගන්නකොටම ඇත්තටම කියන්න පුළුවන් භාවනා පටන් ගන්න නෙවෙයි භාවනා ජීවිතේ පටන් ගන්න ඉතින්. පරියන්ක පටන් ගන්න දැන නෙවෙයි රක්මන පණ කවදා හෝ මේ මිනිස්සයා මේ මම කවුද කියන එක දැනගන්න පටන් ගන්නෙ. ඒක හොඳට වාඩි කරවලා ඒකත් එක්ක ප්‍රේම වෙන්න හදනවා, මිත්‍ර වෙන්න හදනවා. මෛත්‍රී කරන එකට බුදුන්සේගේ වචනෙන් කියනවනම් සුඛී අර්ථාන පරිහරාමි. මට ලැබුණ ජීවිතේම සෝසේ පරිහරණය කරනවා. වාඩිලා ඉන්නකොට පූසෙක් වගේ වාඩිලා ඉන්නවා. ඇවිදිනකොට පූසෙක් වගේ ඇවිදිනවා. පූසා දිහා බලන්න. ඉරියව කොයි පැත්තේ තිබ්බත් හරි ප්‍රියයිනේ. ඒ නිසා ඔන්න ටෙන්ෂන් එකක් ආවම පූසෙක් දිහා බලන්න. නැත්නම් මාළු ටැංකියක් දිහා බලන්න. මිනිස්සු දිහා බැරි වෙලාවත් බලන්න. ටෙන්ෂන් එකක් නෙමෙයි නිකන් දැක්කත් බලන්න බෑ. මොකද හැම වෙලාවෙම දෙකට කවෝ පණුවෙක් වගේ හිටන වෙනවා මෙහෙම නරිනවා කටුකුතු ගන්නවා කතා කරනවා අරකින් කැල්ල දානවා මේකින් කැල්ල දා ගන්නවා. ඒ කියන්නේ අර ලැබිච්ච මනුස්සකමට වෛර කරන හැටි නගරවල ඉතාමත් උග්‍රයි විශේෂයෙන්ම රාජධානි වල නෙමෙයි පළවෙනි පන්ති රටවල් වල මේ දුප්පත් මිනිසුන්ගේ රටවල සාමාන්‍ය මිනිසුන්ට ටිකක් පොඩි තැවැත්තක් තියෙනවා මම මනුස්සත්ව භාවයක් නෙ කියලා ඉතින් ඒකට ප්‍රේම කරන්න පටන් ගන්නා මුළු ලෝකෙම ප්‍රේමණීය වස්තුවක් වඩපත් වෙනවා Taman කවදා හෝ Tamanට ප්‍රේම කරන්න පටන් ගත්තොත් ඒ කියන්නේ යථා කියන්නේ සුඛියතන පරිහරණ කියන අනේ මේ ලෝකෙ කොච්චර සුන්දර වස්තුවක්ද කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රේමය හොයන්නේ, සැප හොයන්නේ බාහිර. මුති ඒ තාක්ක අනිගහ පාගන්න ගන්න මේ බල්ලෙක් ඒ කැරක්ටර් කියන තර කැරක්ටර් පිටපස්සෙන් බූරුවෙක් වගේ මේ කකා කකා යනවා. බැලුවොත් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා ලැබෙන ඒ සතුට ඒ කියන්නේ සාසන සම්පatti කර අවස්ථාවක් කියලා හැමදාම තිබිලා තියෙන අපිට ඒක. පුංචි කාලේ ඒක අත්විඳවත් තියෙනවා. ඒ ඉන්නේ ඉන්නේ ඉන්නේ අපි ගිලිලා අපි අනුන්ට සැපයක් දෙන්න හදනවා මිසක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට පේන්න ඕනේ ඇස් නැති මිනිස්සු පේන්න ඕනේ කන් නැති මිනිස්සු පේන්න ඕනේ ජීවේදියාකාරෝ පේන්න ඕනේ ඒච්චදි කට්ටිය කැන්සරයිස් කට්ටිය අන්තභාග වෙච්චහම පේනවා අනේ ඒව එහෙම වුණා නම් මේවා හිතන්නවත් වෙලාවක් නැහැ හිතන්න වෙලාව තියෙනවා පෙන්කෙලිනවා වැඩි ඒ පෙන්කෙලකෙල ඉන්නවා ඉතින් ඒක පරියන්කේ නෙමෙයි ජී භාවනා ජීවිතයෙන් පටන් ගන්නනේ කවදා හෝ තමන් තමන්ට ප්‍රේම කරන්න පටන් ගත්තසි ඒ ඒක අනිවාර්යයෙන් බුදුහමරණ කෙනෙක් වෙනවා. කොයි වෙලාවක හෝ හිතනද මම දැන් මෙතන ඉඳගත්තයි කියලා ඒකමයි බුදුහමරණ තමන් වහන්සේ වාඩිච්චාම වැටෙන ක්‍රමය. තමන්ට බුදුන් අත්දකින්න ඕනේ නම් manussත්ත්‍ය අත්දකින්න ඕන නම් තමන් හොඳට වාඩි වෙලා සමබරව සහැල්ලු වඩලා හිතාගන්න ඒ අත්දැකීම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ තමයි නිවන කියන්නේ. ධන මනුස්සකම කියලා කියන්නේ. ඉතින් මනුස්සයා ඒක අවශ්‍යකම් ජීවිතේ. ඒ නිසා මේක මේ කාරණා කාරණා දැනගෙන ඉගෙනන්න තියෙන කාරණාවක් නෙමෙයි මේ අපිට ලැබිලා තියෙන මානව අයිතිවාසිකමක් ජන්මලාභයක් බර්ත් රයිට් එකක්. ඒක දන්නේ නැතිකම තමයි අපිට වෙලා තියෙන දුක නැත්තම් අපිට බුදුන්ට ගෞරවේ නැහැ කියන්නේ අද්දාව නැහැ කියන්නේ ඒ Taman ඉඳගෙන ඉන්න එකට ගෞරව කරන්න දන්නේ නැති මිනිස්සු මොනවා කරත් ඒක බුදුරජාණන්සේට ගෞරවයක් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේට ඉබේම ගෞරවයක් කරනවා හොඳට වාඩිලා අනේ බුදුහාමුදුරුවෝ ඉතින් අපි මේකවත් නැහැ. දැන් මේ බුදුන්ට පිසි දෙන්න අනුගානේ මගේ ජීවිතේ මං සෝතේ පරිහරණය කියන කරනකොටම බුදුහාමුදුරුවෝගේ account එකට ප්‍රීමියම් එක වැටෙනවා. අලුතෙන් ආයෙ tax ගන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ සෝතේ පරිහරණය කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සනසසයි අවතසමන්ත ප්‍රභාන්සි දැන් සඳහන් කළා මම දැන් මෙතන කියලා අපි දැන් කයට සිත ගන්නවා කියලා. ඒ වගේම සන්ත කයට සිත ගන්න බැරි අවස්ථාවක දැන් හිත සත්‍යයක් ඇහෙන වෙලාවටත් මේ සත්‍ය අහන මම කියලා හිතීමත් ඒ ඒ අත්දැකීමද ගන්න පුළුවන් සන්නස මොකක් හරි බාධයක් වෙනවනම් ඒ අවස්ථාවේ තියෙන සිතුවිල්ල ඒ ඒත් මමමයි. මගෙන් බාහිර දෙයක් නෙවෙයි ඒ විදිහට ගැනීමත් අර මම දැන් මෙතන කියන අර්ථයම වෙනස්වෙනවා තවසරයි. ඒක ඊට වැඩිය හුඟක් දියුණු අවස්ථාවක්. අපි ඇවිදින්න, දකින්න, අහන්න, හිතන්න, රස බලන්න, ගඳ බලන්න වශයෙන් දවසින් දවස ජවනික මාරු කරන්නේ. මේ දැන් අහගෙන ඉන්න ගාට දකින්නෙක් වාටපත් වෙනවා රස බලන්නෙක් වාට ඇවිදින්නෙක් වාට කන්නෙක් බොන්නෙක් වාට අපි ඉරියව් මාරු කරනවා ඒ ජවනිකා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැහැ ඒවා තනිකරම කාටුන් චිප් එක ඇදපු ජවනිකා දෙකක් වගේ ඒ නිසා මම શબ્දයක් අහන වෙලාවදී අහන්නෙක් බව දන්නවනම් ආය ආන පාණ්ඩේ ඉන්න ඕන ගමන් නැහැ එන්න ඕන වෙන්නේ තකනම් විතරයි වෙරිෆයි කරන්න විතරයි නැත්නම් අහන වෙලාවේ අහන බව දන්නවනම් රූප බලන වෙලාව මම බලමින් ඉන්න බව දන්නවනම් දඬ බලමින් ඉන්නවනේ ඒකම යාට ඒකට අරමුණක් කරන්න බයක් ඉන්නේ එයා දන්නවා මගේ හිත දැන් තියෙන්නේ මගේ හිත හිතින් බෑනේ ආලම්බණයක් හදුවා. මෙන්න මේක එලිලා තියෙන කියලා දන්නවනම් පශ්චාත්තාප වෙන්නේ නැත්නම් ඒක ලෙසෙන්නේ නැහැ. පිරිසුදුයි. දැන් අපිට වෙලා තියෙන මේ ආනාපානය කොළුවට දාගත්ත පස්සේ හැම එකක්ම ආනාපානට හතුරෙක් විදිහට නේ අපි සල්කන්නේ. ඉතින් ඒකකොට ඇද්දලා ගන්නවා ආනාපානට ගන්න. ඒ ආධුනිකයා ඒ සෙල්ලම කෙරුවට අපි දොස් කියන්නේ නැහැ කමන්න කවන්නේ. මොකක් හරි දත කරන බලන්න කියලා. පස්සේ අන්තිම දවසට ආනපානී ඉන්න ගමන් හිත පිට ගිහලා සද්ද කියන සද්ද ඉන්නවට අහනවා සද්ද ඒක දන්නවා. කාය ප්‍රසාදේ නෙවෙයි හිත තියෙන සෝත ප්‍රසාදේ. මනාපමනාපව තේරෙනවද දන්නවා අර කාය ප්‍රසාදයෙන් ගත්ත ගැම්මෙන්නේ මෙතන ඉන්නේ දැන්. ඒ සතියෙන්නේ. ඒකෝට තවසක තේරුම් ගන්න පුළුවන් මේ රූපේ බල බල ඉන්නකොට මම දැන් බලමින් ඉන්නේ කියලා. හරි ලස්සන වැඩක් වෙනවා ඕනම වෙලාවක. අපි සබ්දයක් අහන්නේ අවදි වුණොත් මම දැන් අහන්නේ කියලා අහන සද්දේ අන්තර්ගතය අපෙන් ගිලිනවා. ඒකේ තියෙන සිත්තදනා ගතිය ගිලිනවා. දැන් අපි යමක් දිහා බලනවා. මගේ හිත දැන් කහනවා නෙවෙයි ගඳ බලන්නේ බැලීමයි මේ කරන්නේ කියලා දකින්න බව දකින්න ගියොත් බලන චිත්ත විචිත්තත්වේ නැති වෙනවා. ඒකයි අපි ඒකට කැමති නැත්තේ. අපිට ඕන චිත්ත විචිත්තත්වය මම බලන බවම දකින්න කියලා යටපත් කරන්න හදනවා. ඉතින් අපිට ෆිසික්ස් උගන්වනකොට මේ මාත්‍ර කතා කරලා කිව්වා චිත්‍රපටියක් බලන්න ගියාම ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි පොඩ්ඩක් කියලා දුනා කන්තිකාමර. කියලා මෙන්න මෙහෙමයි ප්‍රොජෙක්ටර් එක වැඩ කරන්නේ. ඔය චිත්‍ර බැලුවට පස්සේ ප්‍රොජෙක්ටර් එක තියෙන්නේ ඒක ඉතලා අඟල වර්ග අඟලක විතර බීම් එකක් තමයි ඇවිල්ලා බීට්ටේ වදින්නේ. ඒක එන්නේ සිගරට් දුම් මරා ගොන සිගරට් බොනයිට ස්තුතියි. කෝන් එක පේනවා. හැබැයි කෝන් එකේ මැද හරිය රංගපෑමක් නැහැ. ඒකයිල පිටතට වැදුනට පස්සේ ඔන්න ත්‍රිමාන රූප කොල්ලයි කියලා ඔක්කොමම ලැබෙනවා. මේක බලන්න උත්සාහ කරන්නයි කියනවා. හැබැයි ඒකට චිත්තපටි රස විඳින්න බෑ. චිත්තපටි ශෝකාන්තයද දුක්ඛාන්තයද බලන්න බෑනේ දැන් මගේ ඇතුලේ ප්‍රොජෙක්ට් එකක් වැඩ කරන. ඒකමත් ප්‍රොජෙක්ට් එකක් වැඩ. පිටිට වැදුනට පස්සේ ඔන්න කතාවක් යනවා. මේක එන්නේ පිටිපස්සෙම තියෙන ඉලෙක්ට්‍රෝඩ්ස් එකකින් තනි කර සුදු එළියක්. ඊට ඉස්සලා කෑම එක. ඊට පස්සේ සෙලුලොයිඩ් එක. සෙලුලොයිඩ් එකෙන් පස්සේ තමයි ගාහට කරගෙන යන මේ කෙල්ල කොල්ල වදා ගන්න නටන. ඔක බලන්න ගියාම මේ මේකයි වෙන්නේ කියලා චිත්‍රපටයේ රස විඳින්න. ඒක නිසා කවදා හෝ මම දකින්නෙක් බව දැනගත්තොත් දකින්න දේ මේ විරංජනේ වෙනවා නිබ්බින්දති විරජ්‍යති විරච්ඡං විමුච්ඡති විමුත්තං විමුක්තුමිති ඥානං හෝති කියලා බුදුන්සේ ජානික හතර වෙන ඕනේ අහන දෙයක අහන්නෙක් බව අවබෝධයෙන් අහන්න යන්න බෑ අන්තර්ගතය ගන්නවා මම ඉන්න කාලේ බුරුමේ මේ తాවකාලික පැවිදි කරා ළමයි 100ක් විතර වගේ. ඉතින් ඒක ඒක අවසමානෙකින් මහසෙන් ඉවර කරනවා ඊට පස්සේ. ඒ පන්තියේ දක්ෂම ළමයි අම්මා අඬ ගහන ආවා සිවුරු අරවලා පන්තියට ගිහිල්ලා ළම. ගිහිල්ලා ඉවරලා මේ ගණන් පන්තියක් තිබිලා. වින්ද මේ ළමයි කනුවේ টොප් එකට ගණන් පන්තිය ෆලෝ කරනවා. ඒ ළමයි පන්තියේ හරි ආදරය වෙනවා. ඒ ළමයිට මොනක්වත්ම වැදිලා ඌ පේනවා පේනවා පේනවා පේනවා කියලා මෙනෙහි කරගෙන ඉඳලා තියෙන ගණන් පන්ති. ඉතින් ඌ විල කිව්වා මේ මේ සමී සාරයට සාරට ගෙදර ගියත් භාවනා කරුවා. පන්ති කාමරෙත් භාවනා කරලා පේනවා පේනවා කියලා මෙනෙහි කරලා මේ අංක ගණිතද බීජ ගණිතද ඌට ගණනක් නැහැ. ඌ ගෑනු කෙනෙක්ද ගණන්නේ ඌ පේනවා පේනවා කියලා මෙනෙහි කරලා. ඉතින් සාරයට එහෙන එහෙන අම්මා එන්න කලවම්. අංජ වජයි. පොඩි කාට ගානකුත් නැහැ. මා මං හිතයවිලා මම පැත්ත කියලා අහගෙන ඉතින් මම හිතුවා දැන් මේක පැහැදිලිවම ශිෂ්ටාචාරයට විරුද්ධ වෙනවා අම්මලා කැමති වෙන්නේ නැහැ නේද අම්මලා කැමති මම පේන බා බලන් දැන් ඒවා මේ අංකගණිත ටීචර් කෙනෙක් කියලා අල්ලගන්න ටීචර් කියන්නේ ඒකයි පොඩි එකා කියලා තියෙන්නේ අර මහත්යා භාවනා කරපු ගැම්මට ගිහිල්ලා කල්පුලාල දිහා බලනු පේනවා පේනවා පේනවා පේනවා නෙමෙයි භාවනා කරලා ගෙදර ගියාට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අයට සයිකියාට්‍රික් බෙහෙත් දෙන්නේ හැම එකම බෙහෙත් ගන්නවා හැම කෙනාම ඊටත් මල් ඒක පාපා. ගෙදර මිනිස්සු නීරද දෙනවා. එතකොට මේ විදිහට වෙන පැහැදිලිවම ධම්මජාල මොනවාරි කියලා කාලා කවල මොන්ට භාවනා කරන්න කියලා භාවනා කරන්න කියලා කරන්න ගියොත් ගෙදර ඉන්න කට්ටියකට සෝරි. එනිසා අහන වෙලාවේ අහන බව දන්නවනම් බලන්නේ අන්තර්ගතයට අපිට කරදර කරන්න බෑ. රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බැලනවා. බලන බව දැනගෙන බැලුවොත් ඒ බලන වස්තුවේ අපි නතු කරන්න කියන ගතිය නැති වෙනවා. ඕනෙම දෙයක් දැනගෙන ඒ නිසා ඒකට පොඩ්ඩක් බීලා ඉන්නවා පොඩ්ඩක් පොඩ්ඩක් කුමාර පදමන දැම්මට පස්සේ ඕන දෙයක රසාස්වාදේ වැඩි. මම නෑනේ. රසාස්වාදේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයක් පෙන්වනකොට අන්ධකාර ගෙවුවේ නැත්තම් ශාලාව කරන්න බෑ. ටීවී එකේ නෑ. ඒ නිසා හැම වෙලාවෙම මතේ මදේක ඉන්නේ. අපි ප්‍රමාදයක ඉන්න ඒකයි මේ ලෝකේ රස විඳින්න පුළුවන්. කොයි වෙලාවක හෝ මදේ ප්‍රමාදේ නැත්තම් මේ කක්ක ටිකක් නෙමෙයි අත ගන්නෙ. මොනවද මේ අන්තිමට මේ හම්බ කරලා හම්බ කරලා අන්තිමට ඉෂ කරන්න වෙන එකක් නෑ අත ගන්න කියලා. එතකොට ඔය ඔය තියෙන ඔය එළවම නැති වෙනවා. ඒක හරිය බයයි. ආණ්ඩුවත් බයයි, ආර්ථික විශේෂඥත් බයයි, සමාජ විශේෂඥත් බයයි. බුදුරජාණන්තු බයයි. දැන් ඔබ මිනිස්සෙක් මිනිස්සකමවත් නැහැ. ඔබ ඕල් කිසි දේශපාලන දිගේ යනකොට. මිනිස්සකම ගන්න චිත්තක්ෂණයක් තප්පරයක් විනාඩි 5ක් මේ කායට ප්‍රේම කරලා අහන වෙලාවේ අහන බව දැනගන්න. දකින්න දකින්න බව දැනගන්න. ඒ නිසා ඒක ආධුනිකයෙකුට කියලා දෙන්නේ නැහැ. ඉහළ මට්ටමට ගියාට පස්සේ සර්වචන්සේ පෙන්වන්නේ දැකීම හරහා තමයි. ඒක තමයි අන්තිම මාර්ගදී. ඒකෙන් තමයි බුදුන්සේ බණ පටන් ගන්නේ. චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති මනාපං කියලා. ඒකට යන්නේ කාණ්ඩපසනව හරහා. මෙතනින් තමයි හැබැයි පෞසත්ත්‍ය වෙනස් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේ අපි දැන් කරන්නේ ඒකට අවශ්‍ය අඩුම කැඩුම ටික උපකරණ ටික සකස් කරගන්න. ඒ නිසා පුළුවන් නම් බලන්න මේ සඳහන් වෙලා අරගෙන යම්දියා බලන්න බලන්නේ බලන්න දිහා බලාගෙන බලන ඔබ්ජෙක්ට් එක නෙමෙයි. ඒක හරහා මම දැන් බලන්නෙක් වෙලා ඉන්නවා කියන්නේ. ඉන්න අමාරු. ඒකට අපි වෙන දේවල් වලට දුවනවා. ඒක හරියට ඒකට කියන්නේ thin slicing of time කියලා. හරියට බලනකොට බලන බව දන්නවනම් තමන්ට තේරෙයි බලන වස්තුවේ නීරස මේ විචිත්‍ර ගතිය නැති වෙන්න පටන් ගන්නවා. ඒකට ඒ වස්තුව කැමතිත් නෑ අපේ හිත කැමතිත් නෑ ඒ නිසා අපි මේ දෙකොල්ලම අපිට විරුද්ධව හිටලා තියෙනවා. බුදුහාමුදුර විතර අපේ පැත්තේ. ඒ නිසා සතියේ බලන වෙලාවේ බලන බව බලන්න. එතකොට ඔය තියෙන දෙකයි තියෙනවා. වර්ණ සංඛාන විතරයි තියෙන්නේ. වර්ණයක් තියෙනවා සටහනක් තියෙනවා. වර්ණ වෙනස් වෙනවා සංඛාන වෙනස් වෙනවා. බැලීම වෙන මොකක්වත් නෑ. මේ බලන්නේ වර්ණ සංඛානයක් කියලා දන්නවනම් අපි එකෙන් කොච්චර කතා කරනවද කියලා බලන්න. දැකපු වර්ණයක් සහ සටහනක් අරගෙන කොච්චර කතන්දර ප්‍රපංච කරනවද කියලා බැලුවොත් අපිට Nobel Prize දීලා මදි. ඒ තරම්ම නිර්මාණශීලී කොච්චරද කියනවා මත් වෙන තරම්. අක්කු දුත්තෝ චක්කු දුත්තෝ කීක බුදුරජාණන් දූර්තයටපත් වෙනවා කියන්නේ. තත්ත දූර්තයක තියෙනවා. අර සත්‍යමත් වෙනකොට ඒක අයින් කරුවට පස්සේ අපි ටිකක් නොදන්න ලෝකයකට ගියා වගේ. ඒක බේස් කරගෙන අහන වෙලාවේ අහන්න බලන්න ඒකේ අකුසල් වෙන්නේ නැහැ දැනගෙන කරනවා. සමහරවිට කාටවත් කියතේ. තව ප්‍රශ්න දෙකක් තිබුණාට එකක් මම හිතන ස්වාමීන් වහන්සේ ගියා. අපි වෙලාව ඉවරලා ගන්න දෙන්න. එහෙමයි. ඒ අවසාන ප්‍රශ්නේ නම් ටිකක් අර රාමයෙන් පිටත එකක් ඒක පස්සේ ඕකෙන් ඉවරයි. ඒකෙන් ඉවරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයකින් පටන් ගන්න මේ සමාධි ලක්ෂණයක්ද කියලා. සිතේ සිතුවිලි අඩුවේගෙන යන විට සහ උඩුකයේ ආනාපානය නිසා ඇතිවන ස්පර්ශයන් දෙන සිත යමා සිටන විට දේශ දේශ ස්පර්ශයන් දේශ සිත යමා සිටන විට කනට රාත්‍රී කාලයේ එළියෙන් එන කෘමි සතුන්ගේ ශබ්දයක් වෙන ශබ්දයක් ඇසේ. මෙය රැහැයියන් හඬන ශබ්දයටද සමානය. නොකඩවා දිගටම ඇසෙන්නට ගන්න නමුත් සිතේ සිතුවිලි බහුල අවස්ථාවල මේ නොදැනේ. මා එම නිසල භාවයක් වැනි දැනීමට මනාප වෙමි. එහි ශාන්ත භාවයක් දැනේ. මෙය නසලකා ආනාපානයට සිත යොමු කරන විට ශාන්තිය නැති වී යයි. නැවත සිතුවිලි සමග පොරයට වැටේ. මෙය සමාධියේ ලක්ෂණයක්ද කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ sound of silence කියලා ඕක කියනවා. listening to the inner voice කියලා කියනවා. නැත්නම් ringing of thousand bells at a time කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා මේ පලාගිලා වගේ ශබ්ද වගේ කියලා සිතලා කියලා කියනවා. ඉලෙක්ට්‍රික් ඉක්විපමන්ට්ස් තියෙන එක. ඉතින් මේක ඇත්තටම හරියට ස්පෙෂලායිස් කෙරුවොත් අනික් ශබ්ද තියේදී තහන්න පුළුවන්. අනික් ශබ්ද වෙනකන් නැති වෙන්නේ නැහැ. මේක නිකන් canvas එක වගේ වෙන මොන චිත්‍රයක්ද canvas එක තියෙන නිසා කොයි වෙලාවක හරි කවුරු හරි ඒ ශබ්දය පුරුදු කරලා Tamanට ඒ ශබ්දයට අරුම්කම් දෙන්න ගත්තොත් ඕන තැන පුරුදු කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍යයෙන් භාවනා කරපු නැති කෙනෙකුට පාළුවක් විදියට දැනෙන්නේ තනිකමක් දැනෙන්නේ කියනකොට. භාවනා කරපෙන්නට දැනෙන්නේ පුරුදු කලාවක් කියලා. ඉතින් අපි විවිධ ශබ්ද අහා ඉන්න කැමැති අපි ඔය තනිකමට බය නිසා අපිට ඒක යටි ඇහිලා තියෙනවා ඒක ඉතින් යහිතේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවක අපි දැනගත්තොත් ඒ පුරුදු කරපේකනට ඇහෙන සද්දේ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් බත් කන ගමනොත් රූප බලන ගමන හැම වෙලාවෙම තියෙනවා. ඒක නැති කිරීම තමයි අපි විචිත්තත් දේවල් වලට යන්නේ. කැලේ ඉන්නකොට සරුවචන් වහන්සේ ඒක දේවතාවෙක් ඇවිල්ලා කියනවා මේ දක්ඛීසු සංනිවේසේසු තිතේ මජ්ජත්තිකේ කාලේ බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. ඒ බ්‍රහාරඤ්ඤ කියන කිනා මොකද වචනයක් දාලා තිතේ මජ්ජත්තිකේ කාලේ භක්ඛීසු සංනිවේසේසු ඝන සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. ස්වාමීන් වහන්සේ සතුන්ද නිදන මැදම රාත්‍රියේ මට විශාල ප්‍රාන්ත රජ්‍ය සද්දයක් ඇහෙනවා මට බය වෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා අක්කීසු සංනිවේසේසු තිතේ මංජත්තිකේ කාලේ තනමාන ප්‍රහාරඤ්ඤං පීති සංජාතංගය මමත් කියලා ඉන්නකොට මට මේ මේ සද්දය එනකොට ලොකු සතුටක් දැනෙනවා මට උදකලා වුණා කිය. ඉතින් බුදු මුදකලාව කියන එක තමයි ලෝකයා මේ පාළුව කියලා දාගෙන තියෙන්නේ. ඉතින් ඒක පාළුවෙන් දෙකන තමයි අපි රේඩියෝ දාන්නේ. ටෙලිවිෂන් බලනවා, නව කතා කියනවා මොන මොන හරි කර කර ඉන්නවා. මොකද ඔය සද්දෙට කියන්නේ පහළ ලකුණක් කියලා. ඒ නිසා aloneness and loneliness කියලා අපි කියනවා. aloneness එක හොඳයි. loneliness එක කියන්නේ මේ hobby හදාගෙන තියෙන මේ ලෝකේ තියෙන ඔක්කොම හදාගෙන තියෙන තනි වෙනවට බයින්. සද්දේ තනි වීමට ඔය sound of silence කියලා කියනවා. ඒකේ බිකු අමරෝ ලියලා තියෙන අමරාවතියේ පොතක් listen to inner voice and sound of silence කියලා අපි ඒක සිංහලට දැම්මා. ඒක හැම ආගමික පොතකම ලියවිලා තියෙනවා. මේකට මේ කෙලෙස් සහිත හිත හරි බයයි. නික්ලේශී හිත හුදකලාවේ ලක්ෂණක් විදිහට ගන්න. හැබැයි මේ ලියලා තියෙන ඔබ්සර්වේෂන්ස් වලට ඊට කරන්නේ තියෙන්නේ ශබ්ද තීදිත් එක තියෙනවා. අපිට ඕන නම් ඒ ශබ්ද ඉන්නවනම් ඇහෙන ශබ්ද ඔක්කොම knock off කරලා දාන්න. ඒ නිසා මේ අමාරසයයට එහෙම පවුල කතා කරන්න ඇහෙන්නේ නැහැ. මොකද ඌ ඒක අහගෙන ඉන්නවා වඩාුනේ නේද පවුලයිල මොනවා කිව්වත් උට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ සිලෙක්ටඩ් වොයිස් එකක් විතර උගන්නේ. තව වයිෆ් එක කපලා තියෙන ඇහෙන්නේ නැහැ. වයිෆ්ටත් හස්බන්ඩ් කියන එක ඇහෙන්නේ නැහැ. ඒ අනිත්‍යව ඇහෙනවා. ඒ මොකද ඒ වෙලාවේ ඔය සවුන්ඩ් සයිලන්ස් එක තමයි ඉන්නේ. ඒ නිසා අපාර සේයකා උත්තරේ. හොඳයි අපි එහෙනම් මම හිතන්නේ පළවෙනි දවසේ ඉඳලා කමන්නේ නැහැ. පැය දෙකක්ම ආරම්භ කියලා. නෑ. හරිනේ. ආයෙම පටන් ගන්න එකමාරනේ මම හිතුවා මේ මම කතාව වැඩි වෙලා මේ පැය දෙකක් ගියයි කියලා. ඒ වෙනම තව විනාඩි දෙකක් තුනක් තියෙනවා. අපිට මේ සභාවේ කාට හරි වෙන මේ අවස්ථාවේ හිතේ මොනවා කියන්න කරන දෙයක් තියෙනවනේ නැත්නම් අපි සතිවාරි සමාප්ත කරන්නයි යන්නේ. දැන් තියෙන පැයක සක්මනක්. සමනහස දැන් තියෙන්නේ ටී බ්‍රේක්. ටී බ්‍රේක් ඊට පස්සේ වෝකින් මෙඩිටේෂන් තියෙනවා. කොහමද 3 ඉඳන් 4 වෙනකම්ම tea break and walking meditation හරි තමයි අපි. හතරට පරියන්කයක්. හතරට පරියන්කයක් තියෙනවා මෙතන. හොඳයි අපි තාපෑ විවේකයක් සාක්මනක් සඳහා ගත කරන හතරට නැවත මෙතන එකතු වෙනවා. සාමික පරියන්කය සඳහා මේ මතක් කිරීමත් එක්කම අපේ පොදු කම්ටාන් සුදු කිරීමේ වැඩ පිළිවෙල නිවාසටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි